හොඳයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණානේ පවත්වන 214 වෙනි භාවනා වැඩසටහනේ ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු අවසරයි ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මගේ ආස්වාස ප්‍රස්වාසත් උග්‍රේ සිට ඉහළට හිරවන ගතියක් දැනෙනවා භාවනාව එතනින් නතර වෙනවා. පහදලා දෙන්න. ඔව් විස්තර නම් මදි කායෙත් දන්නේ නැහැ. මට දැනගන්න පුළුවන්ද කායෙද? අවසරයි. ඔව්. මේ මං ආනාපාන සති භාවනාව කරනකොට ආස්වාස් ප්‍රාස්වාස කරනකොට ඒ දිහා බලනකොට හිර වෙන ගතියක් තියෙනවා මේ උගුරේ ඉඳන් උඩට තමයි ඒක එහෙම වෙන්නේ. හ්ම්. ඉතින් මං භාවනාව කරන ප්‍රථම වතාව මේක. ඉතින් මං ගොඩක් ආධුනිකයි. හරි. මට තේරෙන විදිහට ඉන් එහාට මට යන්න බෑ ඒකෙන්. එතකොට ඕන අපිට පිම්බීම හැකිලියුන මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආනාපාන සතියෙදී එහෙම දැන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාසයත් එක්ක ඇතුළට යනවද? එහෙමයි. එහෙම යනවා. යනකොටම අපෝ උරේ ඉඳන් හිර වෙනවා නහයත්. එහෙම යන එක තමයි වැරද්ද. يعني අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේදී ආශ්වාසයත් එක්ක ඇතුළට යාමක් හෝ ප්‍රශ්වාසයත් එක්ක පිටට යාමක් කරන්නේ නැහැ. අපේ අවධානය තියෙන්න ඕනේ නාසිකාග්‍රේමයි. නාසිකාග්‍රේ හිත තියාගෙන ඉන්නවා. අපි අපි නිශ්චලයි. ඒ කියන්නේ ඒ අවධානය තියෙන එක තියෙන්න ඕනේ නිශ්චලව. අපි නැවතිලා ඉන්නවා ආශ්වාසය එනකම් බලාගෙන ඉන්නේ. ආශ්වාසය හිතන්න මෙහෙම මේක නම් ආශ්වාසය අපි හිතමු නාසිකාග්‍රේ ගාව ඔන්න අපි මෙතන හිත තියාගෙන ඉන්නවා. මේ තාම මෙතන ආස්වාසේ ආවේ නැහැ. මේක හිතන්න ආස්වාසේ. දැන් මෙහෙම කිට්ටු කිට්ටුවට එනවා. ඔන්න දැන් තමයි මේකේ මුල හම්බ වෙන්නේ. අපි තමයි මෙතන අතර වෙලාමයි ඉන්නේ. ඔන්න මැද හම්බ වෙනවා. ඔන්න අග හම්බ වෙනවා. ඔන්න දැන් අවසానයි. දැන් ඔන්න තියෙන්නේ පොන්චි කෙටි ඉඩසක් තියෙන්නේ. ඊට පස්සේ අපි දුමු දැන් ප්‍රස්වාසය. ප්‍රස්වාසය තාම හම්බුනේ නැහැ. ආවේ නැහැ. ඔන්න දැන් තමයි ප්‍රස්වාසයේ මුල හම්බ වෙන්නේ. ප්‍රස්වාසයේ මැද. ප්‍රස්වාසයේ අග. ඊට පස්සේ ඒකත් අවසానයි. දැන් ආයෙ ඉඩසක් තියෙන්නේ. අපි ඉන්නේ හැමතිස්සම නතර වෙලා. ඒ කියන්නේ නාසික අග්‍රයේ අපි නතර වෙලා ඉන්නවා එතනට මේ හුස්ම රැල්ල එනකම්. ඒ මිසක් අපි හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යාමක් හෝ හුස්ම රැල්ලත් එක්ක පිටට යාමක් කරන්නේ නැහැ. එහෙම සමහරවිට ඒ කියන්නේ ආස්වාසයත් එක්ක ඇතුළට ගියොත් සමහරට ඔය වගේ හිරවීමක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමද දන්නේ කරන්නේ. ඇතුළට යනවද එහෙම? ඒක හරියට මට තේරෙන්නේ බලන්න එකක් තමයි කියන්නේ ආස්වාසය අපි ලුහු බඳිනවා කියලා කියන්නේ. ආස්වාසය ලුහු බැඳීමක් කරන්නේ නැහැ. අපි ඉන්නේ හැමතිස්සෙම නාසිකාග්‍රේ නතර කරගෙන අපේ අවධානය නතර කරගෙන ඉන්නේ. නතර කරගෙන ඉන්නකොට තමයි ආස්වාසය අපිට දැනෙන්නේ. අපි දැනකම් දැනනකම් අපි නිශ්චලව ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔන්න මුල ටික දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට මැද දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අග දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අවසානයි. පුංචි නිකන් හිඩසක් අහු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි ප්‍රස්වාසය දැනෙන්න පටන් ගන්න. මේ විදිහට තමයි ප්‍රස්වාසය. ඉතින් ඕක පැටලෙනවා නම් ඕනනම් පිම්බිම හැකිලිම භාවනාව කරන්නත් පුළුවන්. පිම්බිම හැකිලිමේදී එකම දේ අපි දැන් ආස්වාස ප්‍රස්වාසයේ නම් අවධානය තියන් ඉන්නේ නාසිකාග්‍රේ. පිම්බීම හැකිලිමේ භාවනාවදී නම් උදර ප්‍රදේශයේ තමයි අවධානය තියාගෙන. දැන් අපි නිකන් සමස්තයක් වශයෙන් කයට අවධානය යොමු කරගෙන ඉන්නවා. වාඩි වෙලා සමස්තයක් වශයෙන් කයට අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒ ඉන්නකොට පොඩ්ඩක් Tamanට තේරෙනවා හුස්ම ගන්නවත් එක්ක ආස්වාසයත් එක්ක උදරේ යම් චලනයක් ඉස්සරහට සිද්ධ වෙනවා. යම් નિરાයාමක් වගේ දෙයක් ඉස්සරහට සිද්ධ වෙනවා. ඒ චලනය තමයි අපි පිම්බීමක් කියලා තේරුම් ගන්නේ. ඒකත් දැනගන්නවා මිසක් අපි කියන්නේ මේ මොකක්වත් බලෙන් හුස්ම ගන්නව නෙමෙයි. බලෙන් උදරය පුම්බනව නෙමෙයි. අපි දැනගන්නවා. ඒ කියන්නේ નિરાයාසයෙන් ඒ කටයුත්තට වෙන්න ඉඩ දීලා ස්වාභාවිකව වෙන්න ඉඩ දීලා අපි අවධානය තියන් ඉන්නවා මේ උදර ප්‍රදේශයේ. එතකොට අපි දැනගන්න ඕන මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙනවා නැත්නම් මේ වෙලාවේදී පිම්බීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න සුළු මොහොතකින් ඒකත් අවසానයි. ඔන්න ආයි කෙටි විරාමයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔන්න හැකිලීම පටන් ගන්නවා. එතන නිකන් ලිහිල් වීමක් වශයෙන් නැත්නම් ඉහිල් වීමක් වශයෙන් තේරෙනවා. ඒක තමයි ඔන්න හැකිලිම කියන්නේ. අපි අපි ඉන්නේ ඒකෙදිත් නතර වෙලා. උදර ප්‍රදේශයේ අපේ අවධානය නතර කරගෙන ඉන්නවා. නතර කරගෙන ඉන්නකොට තමයි ඔන්න හැකිලිම අපිට තේරෙනවා. ඕක පොඩ්ඩක් මාරු කරලා බලන්න. එකක් තමයි ආනාපාන සතියේදී අර විදිහට පොඩ්ඩක් ඕනනම් මුලින්ම පරීක්ෂා කරලා බලන්න තමන් මේක ලුහු බඳිනවද කියලා. ලුහු බඳින්න නැතුව ඉන්න උත්සාහත් වෙන්න. ඒක සාර්ථක වෙන්නේ නැත්නම් පිම්බීම හැකිනේකට මාරු කරලා බලන්න. අවසරයි ස්වාමින් වහන්සේ. පර්යංකයේදී හුස්ම රැල්ල තුනී වී අවධානයේ උදරයේ පිම්බීමට හැකිලීමට යොමු වේ. නැවත හුස්ම කෙරෙහි අවධානය යොමු කළ විට නැවතත් හුස්ම නොදැනී යයි. කරුණාකර කුමක් කළ යුතුදයි පහදා දෙන්න. සක්මනේදී යටිපතුලේ ස්පර්ශයට අවධානය යොමු කරගෙන සිටියෙමි. ඇවිදිනවා යයි සිතන විට ස්පර්ශය නොදැනී යයි. ස්පර්ශය දැනෙන විට ඇවිදිනවා යයි නොදැනේ. නැවත කුටියට පැමිණීමේදී කොන්ක්‍රීට් පොළවේ ස්පර්ශය දැනිනි. ඇවිදින අවස්ථා දෙකේදී දැනුණු ස්පර්ශයන් ස්පර්ශ දෙකකි. එමගින් ඇවිදිනවා යයි කීමට නොහැකි නොහැකි නේද ස්වාමින් වහන්ස. ස්පර්ශය ගැන අවධානය යොමු කිරීම මට නොගැලපෙන්නේ නම් මම කුමක් කළ යුතුද? එසේ නොමැතිනම් සමාවී මගේ වරද පැහැදිලි කර දෙන්න. මා ඉදිරියට කුමක් කළ යුතුදයි පහදා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔව් අපි සක්මන ගැන කතා කරනවා නම් සක්මනේදී අපි සාමාන්‍යයෙන් කරන්නේ ඉස්සෙල්ලා සක්මනක් තෝරගන්නවා. අපි හිතමු අපිට තියෙන ඔන්න යම් දිග තීරුවක්. අපි ඉස්සෙල්ලා දිග තීරුවේ මොකක්වත් භාවනාවක් ගැන සංඥාවක් ගන්න නැතුව ඉස්සෙල්ලා පොඩ්ඩක් සක්මන් කරනවා. ඇවිදිනවා. ඇවිදිනකොට අන්න අපිට තේරෙනවා මේ මෙන්න මෙහෙම එකක් මේ සක්මන් කරන තීරුව අපි නිකන් එතකොට ඒකේ තොරතුරු දැන ගැනීමක් වගේ සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි අපි නිකන් ඒ කියන්නේ බරක් කරගන්න එපා මේ සක්මන් භාවනාව. අපි මුලින්ම බොහොම කායික සැහැල්ලුවෙන් මානසික සැහැල්ලුවෙන් ඇවිදිනවා පොඩ්ඩක් මේ සක්මන් තීරුවේ. ඇවිදලා ඉවරලා ඊළඟට ඔන්න අපි හිතමු දැන් හොඳයි මේ දැන් මේකත් එක්ක යම් මොකක්ද ඒ කියන්නේ පුරුද්දක් තියෙනවා නැත්නම් යම් යහළු වීමක් තියෙනවා තේරුම් ගැනීමක් තියෙනවා දැන් අන්න ඊළඟට පටන් ගන්න පුළුවන් එතෙන්දිත් පටන් ගන්නවා කියලා මහා දෙයක් කරනව නෙමෙයි අපි කරන්නේ ඔන්න පාදයක් පොළවේ වදිනවා වදින ඒ වදිනකොට දැනෙනවා අපි තුන් වම් පාදයේ පොළවේ වදිනවා වදිනකොට හොඳට දැනෙනවා. Tamanට තේරෙනවා ඔන්න දැන් පොළවේ පාදයේ වැදුනා කියලා. අන්නේ අවස්ථාවේදී ඕනනම් අපිට පුළුවන් වම කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට ඔන්න දකුණු පාදයේ පොළවේ වදිනවා වදිනකොට හොඳට දැනෙනවා. ඒ දැනුණාට පස්සේ අන්න දකුණ කියලා තමයි මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඒ වෙච්ච සිදුවීම නිකන් ස්ථිර කරනවා වගේ දෙයක් තමයි එතෙන්දි කරන්නේ. ඔන්න ඊළඟට ආයෙත් වම් පාදයේ වදිනවා වදිනකොට හොඳට ආයෙත් ඕනනම් මෙනෙහි කරනවා වම කියලා. ඉතින් හොඳට පුරුදු පස්සේ ඉතින් වම දකුණ කියලා නොකියුවත් මේක කරගන්න පුළුවන්. නමුත් අර කෙනෙකුට මුලදී හිත එහෙ මෙහෙ යන නිසා මේ අරමුණ නැත්තම් මේ භාවනා කමටහන ඊටාම සරල නිසා සමහරවිට හිත පිට යනවා. මොකද මේ වම කියන එක අතරේ දකුණ කියන එක අතරේ මේ තියෙන හිඩසෙදිත් හිත පිට යන්න පුළුවන්. ඒ නිසා ඒ වඳු අවස්ථාවන් වලදී අපිට වම දකුණ මේ ඕනනම් ඒක දෙකට කඩලා දෙන්න පුළුවන්. එසවීමක් තැබීමක් කියලා. දැන් ඒ කියන්නේ වම දකුණ කියන වෙනුවට වම කියන එකේ කොටස් දෙකක් ගන්නවා. මුළු එසවීමේ ක්‍රියාවලියේදී මොන්න වම මේ එසවනවා කියලා මෙනෙහි කරනවා. ඒක දැනගන්නවා දැනගන්නවත් එක්ක ඔසවනවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට තබනවා තැබීමේ මුළු ක්‍රියාවලියේම හිත තියෙනවා. එතකොට ඔන්න තබනවා කියලා මෙනෙහි කරනවා. ආයෙත් ඔන්න ඊළඟ පාදයට ඔසවනවා ඔසවන මුළු ක්‍රියාවලියේම හිත තියෙනවා. අවධානයෙන් ඒ කටයුත්ත කරනවා. ඊළඟට තබනවා තැබීමේ මුළු ක්‍රියාවලියත් අවධානයෙන් කරනවා. ඉතින් ඔය විදිහට දෙකට කඩලා දෙන්නත් පුළුවන්. අර ඔය වගේ ක්‍රම වලින් අපිට පුළුවන් අර ඒ සංසිද්ධියේම ඒ ක්‍රියාවලියේම හිත පවත්වන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අර කියනවා වගේ මෙතෙන්දී වම කීමක් දකුණ කීමක් අත්‍යවශ්‍ය නැහැ හිත ඒ අරමුණේ තියෙනවා ඊළඟට වම් පාදයක් දකුණු පාදයක් කියන සංඥාවත් ගිලිහෙන්න පුළුවන්. එතකොට ඇවිදිනවා කියන සංඥාවත් ගිලිහෙන්න පුළුවන්. මේකේ වැරද්දක් නැහැ. කියන්නේ Tamanට හොඳට තේරෙනවා නම් ඔන්න දැන් ස්පර්ශ වීමක් පමණයි තියෙන්නේ. අපි තුමු මෙතන තද ගතියක් දැනෙනවා. ඔන්න රළු ගතියක් දැනෙනවා. අපි තුමු සිමෙන්ති පොළොවේ නම් ඇවිදින්නේ ඔන්න තද ගතියක් දැනෙනවා. අපි තුමු රළු ගතියක් දැනෙනවා. වැලි මලුව නම් සක්මන් කරන ඔන්න තද ගතියක් දැනෙනවා, අලු ගතියක් දැනෙනවා, ඒක තියෙන ගොරෝසු ගතියක් දැනෙනවා. ඔන්න ඒ වගේ ලක්ෂණ ටික දැනෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතෙන්දී සක්මනක් කරනවාය නැත්නම් මම ඇවිදිනවාය කියන සංඥාව දුර වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මෙතනදී ප්‍රශ්නේ අහන්නේ මට තේරෙන විදිහට ඒක දුර වීම වැරද්දක්ද කියලා. ඒක දුර වීම වැරද්දක් නෙමෙයි. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? අවසර ඊට පස්සේ මේ මොකද මේ මම කරන්න ඕනි ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් මොකද දැන් වෙන්නේ? ඇවිදිද්දී මේ ස්පර්ශය දැනෙනවා. මම ඇස් වහගත්තොත් ඒ වෙලාවේ මාව වැටෙන්න ඕන. ඔව් ඇස් වහගන්න නැහැ. ඔව්. ඇස් වහගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සක්මන කරද්දී සම්පූර්ණයෙන් ඇස් අරගෙන කරන්නේ. ඇස් අරගෙන තමයි සක්මන කරන්නේ. හැබැයි වටපිට බලමින් නෙමෙයි. ආධුනික මට්ටමේදී අපි නිකක් යම් පමණක නිකන් ඇහැට පහසු දුරක් තමයි බලාගෙන යන්නේ. මේ බලද්දිත් හොඳට නිකන් නිකන් ඒම් කළා වගේ ඉලක්ක කළා බලනවා නෙමෙයි නිකන් බොහොම ස්වාභාවික විදිහට ඉස්සරහා බලනවා. බලාගෙන මේ අත් දෙකත් හොලවන්නේ නැතුව ඕනම් මේ ඉස්සරහින් මේ විදිහට හෝ පිටිපස්සෙන් තියාගෙන සක්මන කරනවා. ඒ කරනකොට දැන් මේ දැනීම තේරෙනවද? නෑ දැනීම දැනෙනවා ස්වාමීන් හරි. එතකොට ප්‍රශ්නේ මොකද්ද? මේ මම ඊට පස්සේ මොකද්ද ස්වාමීන් වහන්සේ කරන්නේ? ඔව් ඒ ඒ දැනීමේ හිත තියන්නයි තියෙන්නේ. දැන් ඒ දැනීමේ හිත තියනකොට වෙන අරමුණු වලට යන්නේ නැද්ද? අතීතය සම්බන්ධයෙන් හිත දුවන්නේ එහෙම නැද්ද? අනාගතය සම්බන්ධයෙන්? ඇවිදිනවා කියන ගතියත් ස්වාමීන් වහන්සේ අමතක වෙනවා. හරි. මේ ස්පර්ශය තමයි දැනෙන්නේ ඒකෙන් හිත පිට යනවා. නමුත් මේ ඇවිදිනවා කියන එකට යන්නේ වෙන සිතුවිලි හැම ඒවට යනවා. හරි. මේ ස්පර්ශය තමයි තියෙන්නේ. තියෙන්නේ. හරි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ හිත පිට යනවා කියන්නේ අපි තුමු ගෙදර මතක් වෙනවා, වැඩ කරන තැනක් මතක් වෙනවා, මොනවා මොනවා හරි මතක් වෙනවා කියලා. ඒක ඒක ඒකෙන් හිත පුළුවන් තරම් බේර ගන්න. ඒ කියන්නේ ඒකට ගියොත් Tamanට මේ මතක් වෙනවනේ දැන් මේ සක්මනක ඉන්නේ නැත්තම් මේ සක්මන් භාවනාවක් කරන්න යාවි කියලා මතක් වෙනවනේ. මතක් වුණ ගමන් ඩක් ගාලා හිත ගන්න. හිත අරගත්තාම මේ වෙලාවදී හිතන්න දැන් ඔන්න වම් පාදයේ පොළවේ වැදිලා තියෙනවා. එතනට දැනෙනවා කියලා. එතෙන්ද දැන් ඔයාලට දැනෙනවා අපි තුමු රළු ගතියක් දැනෙනවා. ස්පර්ශයක් දැනෙනවා. ඒ ස්පර්ශය නැවතත් හිත තියන්න. වැරද්දක් නැහැ. එතකොට මේ කියන්නේ ආයේ මම මේක ඇවිදිනවාය කියලා සංඥාවක් නොතිබුණා කියලා වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැනෙන දැනීම් ටිකක් දැනීම් ටිකක් අපිට තියෙන්නේ. අන්තිමට තද ගතියක්, රළු ගතියක්, සමහරලාට දැන් මේ ටයිල් පොළවේ සද්දා මේ මේ සක්මන් කරනවා නම් ඒක තියෙන සිසිල් ගතියක්. සමහරලාට වියලි තැනක නම් වියලි ගතියක්, උණුසුම් ගතියක්, ඒ වගේ ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ. ඒ ලක්ෂණ ටිකේ හොඳට හිත පිහිටනවා නම් කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට දැනෙන සංඥාව මත විතරක් හිත තියාගෙන ඊට කමක් ඔව් ඔව් කියන්නේ සංඥාවක් කියන්නේ අපි හිතින් හදප එකක් නෙමෙයි හැබැයි ඍජුවම දැනෙන දෙයක් දැන් තදගත් දැන් ඔයා ඔහොම දැන් ඔය ඉඳගෙන ඉන්නකොට යටිපතුල වලට දැනෙනවනේ දැන් හිතන්න මේ දැන් ටයිල් එකේ තියෙන තදගතිය දැනෙනවා අන්නේ තදගතියට තමයි හිත තියන්නේ නැත්නම් ඔක දැන් දැනෙන සිසිල් ගතියක් තියෙනවා. ඒ සිසිල් ගතියට තමයි හිත තියන්නේ. ඒ මොකක්වත් හිතින් එකතු කරන්න එපා ඔකට. අපි අර තියෙන දේ ඒ හැටියට තමයි තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඉහළ මාලයේ ලනුපැදුර මත සක්මන් කිරීමට තෝරාගත්ෙමි. කෙළවරේ සතිමත්ව හිටගෙන මම දැන් මෙතන පහසුවෙන් සිටිමියයි මෙනෙහි කර ඇවිදින බව පමණක් සතිමත්ව සිතින් දකමින් වාර කීපයක් ඇවිද්දෙමි. වාර කීපයක් එලෙස සක්මන් කර දැන් මට පාද ස්පර්ශවන ආකාරයට සිත යොමා සක්මන් කරන්නට සිත් ඌයෙන් නැවතත් සක්මන කෙලවර සිටගෙන ඉන්න ආකාරයේ සතිමත්ව බලා මම දැන් මෙතන යනුවෙන් සිතා වම් පාදයේ පොළවට තදවන විට එතනටත් දකුණු පාදයේ ලනුපැදුරට තදවන විට එවලේම එම පාද ස්පර්ශයත් සතිමත්ව ඇවිද්දෙමි. මෙය බොහෝ විට කෙලවරදී කෙලවරදී නැවත හැරෙන විට පවා දැන් සතිමත්ව සක්මන් කළ හැක. විනාඩි 15ක් පමණ වනතුරු හොඳින් එක දිගටම සතිය පැවැත්විය හැක. මේ කාලය තුල පාද පැදුරේ කොහු ලණුවල තද ස්පර්ශය හොඳින් ඇඟිලියට මස් පිඩු වලට දැනුණා. වම් කකුලේ වලලු කර නැවෙන විට ටක් ගාලා අස්ති ගැටෙන හඬද එය අන් අයට බාධා විය හැකිතරම් ලොකු ශබ්දයක් නොවුන බව දැනුණා. සමහර වෙලාවට කකුල් පැදුර මතට තබන විට පොළවට පහත් කිරීමේදී ඒ මත ඇදී යන අයුරුද සතිමත්ව දුටිමි. ටික වේලාවකින් කලවා ප්‍රදේශයේ කිලෝ දෙක තුනක බරක් මැඳගෙන ඇවිදිනවා මෙන් දැඩි අපහසුාවක් දැනුණා. එතනට සතිය යෙදූ විට කකුල් දෙකේ බර ගතිය දැනීම එක සමාන නොවන බව වැටහුණා. මෙලෙස ඒ වේදනාව දකිමින් කකුල්වල පතුල් ස්පර්ශයද නිවැරදිව දකමින් සක්මන් කළෙමි. වෙනදාට වඩා හිත සිතවිල්ලකට පැන යාම අඩු බව ඊටා හොඳින් දුටුවෙමි. සිතවිල්ලක් ඉඳහිට ආවද වැල් වගේ එකින් එක දිගට අසතිමත් නොවූ බවද වහා පාද ස්පර්ශ අරමුණ වෙත් අරමුණට ගත හැකි වූ බවද දනිමි. සක්මන සතුටු සිතින් විනාඩි 40ක් පමණ කර පඩිපෙල් දෙකම සතියෙන් බැස පරයන්කයට ආවෙමි. පර්යංකය. පැදුර මත දැමූ කොට්ටේ මත වාඩි වී සිහිය සිහියෙන් වාඩි වී මම දැන් මෙතන යන යනුවෙන් සතිය පිහිටවා ගතිමි. විනාඩි 5කින් පමණ අපහසුතාවයක් දනහිස නැවීමෙන් දැනුනි. දැන් අපහසුයෙන් පටන් ගත්තොත් මට පැයක් ගත කළොත් කකුල සමග දැඩි අපහසුාවක් දැනුනොත් බැරි වෙන වෙතැයි මට සිතුනෙන් වහා නැගිට පුටුවට ගොස් මුල සිට පටන් ගත්ෙමි. වරහන් ඇතුලේ ආනාපාන සතිය නාසිකාග්‍රේ තැනක් අරමුණු කර සිහිය සතිය ආස්වාසයේ වදිනායුරුත් පස්වාසයේ වදිනායුරුත් සතිමත්ව පහසුවෙන් කළෙමි. විනාඩි 10ක් විතර හොඳින් සතිමත්ව සිටිය බව මට හොඳට හොඳටම කිව හැකිමුත් ඉන්පසු දකුණු දණහිසට ඊතා තද වේදනාවක් දැනුණු බැවින් කකුල් තබා තිබූ ආකාරය වෙනස් කරන්නට සිත්විය. මට අද දිනදී මෙම වේදනාව මෙනෙහි කිරීමට අමතක වුණි. ඉන්පසුව මට මතක හැටියට හුස්ම කීපයක් බලා සිටි බව දනිමි. මම 8යි 5ට පටන්ගෙන 9 දක්වා එලෙස සිටි බව දන්නේ ඔරලෝසුව බැලූ විටය. මට උන විස්තර කළ නොහැක. සතිය කැඩෙන බව මතක නැත. නිින්දක් නොගිය බව මම ආපසු කල්පනා කර බැලීමේදී කීමට හැකිවන්නේ නිදාගෙන නැගිටින විට ගතිය එවිට නැති නිසාත් බෙල්ල සහ කොන්දද ඍජුව තිබුණ නිසාත් බැවිනි. මේ අවස්ථාව ගැන ඔබ වහන්සේගෙන් අදහස් සහ භාවනාව තවදුරට දියුණු කර ගැනීමට උදව්වක් දෙන මෙන්ද ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. මට නම් හිතන්නේ කරගෙන ගිහිල්ලා තියෙනවා. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ දැන් අපි අවධානයෙන් ඉන්නකොට නාසිකාග්‍රේ ඕනනම් අපි පොඩ්ඩක් ඉඳගෙන ඉන්න භාවනාව ගැන විස්තර කරමු. අපි කරන්නේ පොඩ්ඩක් වාඩිලා ඉන්නවා. වාඩිලා ඉන්නෙත් බොහොම සැහැල්ලුවෙන්. ගාක් මේ කය තද කරගෙන හිර කරගෙන ඉන්න එපා. බොහොම සැහැල්ලුවෙන් වාඩිලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව පොඩ්ඩක් සමබර වෙන්න ඕනේ. එක පැත්තට ඇලවෙලා එහෙම හිටියොත් වැඩි වෙලාවක් ඉන්න අමාරුයි. මේක වෙනස් කරන්න වෙනවා. ඉරියව් විටින් විට මාරු කරන්න වෙනවා. ඒ නිසා ටිකක් ඉන්න ඉරියව්ව වාඩි වෙනකොටම හොඳ සුවදායි ඉරියව්වක් වඩාම සුදුසුයි. හැබැයි බිත්තියට හේතු වෙලා කකුල් දෙකක් දිග අරගෙන ඉන්න යන්න එපා. එතකොට අනිවාර්යෙන් නිින්ද යනවා. ඒ නිසා එච්චර පහසු ඉරියව්වකට යන්නත් එපා. බොහොම يعني සමබර ඉරියව්වකට යන්න. හැබැයි හුඟක් අපහසු ඉරියව්වකුත් නෙමෙයි. නිින්ද යන තරමේ පහසු ඉරියව්වකුත් නෙමෙයි. ඊට පස්සේ ඔය ඉරියව්ව පවත්වන අතරේ කොන්ද ඍජුව තියාගන්නවා, හිස කෙලින් තියාගන්නවා, ඇස් දෙක බොහොම ස්වාභාවිකව පියාගන්නවා. ඒ කියන්නේ හිර කළා, තද කළා පියාගන්නව නෙමෙයි බොහොම ස්වාභාවිකව. නිදාගෙන ඉන්නකොට පියාගන්නවා වගේ ඇස් දෙක පියාගන්නවා. පියාගෙන ඊළඟට කයට පොඩ්ඩක් හිත යොදන්න පුළුවන්. කය පිහිටලා තියෙන ආකාරයට හිත යොදන්න පුළුවන්. අපි හිතමු අත් දෙක වැදලා තියෙන හැටි, පාද නැමිලා තියෙන හැටි, ඊළඟට කොට්ටෙත් එක්ක මේ කය යට කොටස ස්පර්ශ වෙන හැටි. ඒවා එහෙම පොඩ්ඩක් හිතින් බලන්න පුළුවන්. ඒවට හිත යොදමින් අවධානය යොමු කරමින් පොඩ්ඩක් හිත ඒ දිහා බලන්න පුළුවන්. එතකොට හිත පොඩ පොඩ වර්තමානට එනවා. ආවට පස්සේ අපි බලනවා මේ කයේ තව මොනවාද මේ දැනෙන දේවල්. එතකොට හුඟක් වෙලාවට ඔය ආස්වාස ප්‍රස්වාසය අහු වෙන්න පුළුවන්. නැත්තම් පිම්බීම හැකිලිම අහු වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් අපිට පුළුවන් මූල කර්මස්ථානයක් වශයෙන් තෝර මේ තෝරගන්න. ඒතොර මෙතෙන්දී නම් ආනාපාන සතිය තෝරගෙන තියෙනවා. එතකොට ආනාපාන සතිය තෝරගත්තා නම් අර කලින් කිනෝට කිව්වා වගේ අපි නාසිකාග්‍රේම හිත තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්න උත්සාහත් වෙනවා. ඒතොර ආස්වාසයක් සිද්ධ වෙනකොට අන්න ආස්වාසයක් කියලා තේරුම් ගන්නවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රස්වාසයක් කියලා තේරුම් ගන්නවා. ඊටාම සරලයි ඇත්තම කියනවා නම්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පටන් ගන්නෙත් එතනින්මයි. සතෝව අස සති සතෝ පස සති කියලා තමයි කියන්නේ. සිහි ඇතිව හුස්ම ගන්නවා. නැත්තම් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගැන සතිමත් වෙනවා. හුස්ම පිට කිරීමේ ක්‍රියාවලිය ගැන සතිමත් වෙනවා. එච්චරට සරලයි. ඉතින් එතකොට මේ සරල අරමුණේ හැබැයි අපිට හිත තියාගෙන ඉන්න අමාරුයි. මේ සරල අරමුණ හරිම ඒකාකාරී. මේකෙන් නැහැ ඒ තරම්ම හිතට ප්‍රමෝදයක් ලැබෙන්නේ. මේකේ ආස්වාදයක් නැහැ. ඒ හින්දා ඔන්න හිත පිට යනවා. ඔන්න අතීතයට යනවා, අනාගතයට යනවා. ඉතින් ඒ නිසා හිත පිට යනවා කියලා කියනවා. ඉතින් හැබැයි ගියාට පස්සේ අපිට විනාඩි 2කට 3කට පස්සේ ඔන්න මතක් වෙනවා. පොඩ්ඩක් ඉතින් මේ සිතුවිලි ටිකක් එනවා. ඒ විනාඩි දෙක තුනම සම්පූර්ණයෙන් වෙන ලෝකෙක ඉන්නේ. හැබැයි ඔන්න මතක් වෙනවා දැන් ආයේ හුස්මට එන්න ඕනි කියලා. ඒ වෙච්ච දේ ගැන අපි පසුතැවෙන්නේ නැතුව ඒකට කාලේ මිඩංගු කරන්නේ නැතුව ඔන්න අපි එනවා ආයෙත් හුස්ම රැල්ලට. මේ වෙලාවේදී දැනීමක් තියෙනවා නම් ආස්වාසයක් නම් දැනෙන්නේ. අනේ ආස්වාසය ගැන දැනුවත් වෙනවා. ප්‍රස්වාසයක් නම් දැනෙන්නේ ප්‍රස්වාසය ගැන දැනුවත් වෙනවා. ඉතින් මේ කටයුත්ත දිගට කරන්න ඕනේ. මේ කටයුත්ත නැවත නැවත කරනවා නම් අන්න ටික ටික ඔන්න හිත මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ හිටින්න පටන් ගන්නවා. හිත මෙච්චර වෙලා ඒකේ ඉන්න කැමැත්තක් දැක්ුවේ නැහැ. හැබැයි අපි අතෑරියේ නැහැ. එයා පිට ගියාට ආයෙ ගෙනල්ලා තියාගත්තා. ආයෙත් පිට යනවා ආයෙ ගෙනල්ලා තියෙනවා. ආයෙත් පිට යනවා ආයෙ ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ දේ නැවත නැවත කරන්න වෙනවා. ඉතින් ටිකක් වීරයක් යොදන්න වෙනවා. හැබැයි කාලයක් කරනකොට ඔන්න ආස්වාස ප්‍රස්වාසයේම හිත පොඩ පොඩ ඉන්න පටන් ගන්නවා. ඒ නිසා එහෙම ඉන්නකොට හිත සමහරලාවට පොඩ්ඩක් සමාධිය වුණොත් දැන් මේ විස්තර කරලා තියෙන ස්වභාවය එන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට හුඟක් වෙලාවට ඔය උදේ පරයන්කේක වගේ ටිකක් නිින්දත් එක්ක මිශ්‍ර ගතියක් එන්න පුළුවන්. ඒක ඉතින් අරම්ම මේ පිරිසුදු සමාධියක් නෙමෙයි. නමුත් ඉතින් පටන් ගන්න ඒ වගේ තමයි. ඒ හින්දා දිගට කරගෙන යන්න. ඒක මට තේරෙන විදිහට නම් පොඩ්ඩක් හිතේ සමාධි ගතියක් හැදීගෙන එනවා. දැන් ටිකක් උත්සාහත් වෙන්න සමාහලාට මේ ආස්වාසයක් අපි කොහොමද හඳුනගන්නේ? ප්‍රස්වාසය කොහොමද හඳුනගන්නේ? දැන් ආස්වාසය නම් අපි හිතමු ඔන්න වම් පැත්තේ නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. ප්‍රස්වාසය ඔන්න දකුණු පැත්තකින් පිට වෙනවා. ඔන්න ඔයගේ වෙනසක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාසය සිසිල්ල දැනෙනවා. ප්‍රස්වාසයේ උණුසුම දැනෙනවා. ඔය වගේ පොඩ්ඩක් විමසලා බලන්න කොහොමද මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් මම වෙන් කරගන්නේ? හිත කියනවා මෙන්න මේ වෙලාවේදී ආස්වාසය කියලා. මේ වෙලාවේදී ප්‍රස්වාසය කියලා. හැබැයි කොහොමද ඇත්ත වශයෙන්ම අපි මේක තේරුම් ගන්න? මොනවද මේකේ තියෙන සාධක? කියලා අන්න තේරුම් ගන්නකොට අන්න හිත තව ටිකක් ඒ ගැන විමසිලිමත් වෙනවා. හොඳට අරමුණේ බහින ගතියක් තියෙනවා. අරමුණ දිහා විමසිලිමත්ව බලනවා. විචාරශීලීව විමර්ශනශීලීව බලනවා. අන්න ඒ තුළ තමයි අන්න තව ටිකක් හිත පැහැ ගන්නව අරමුණේ. හොඳට අරමුණ ග්‍රහණය කරන ගතියක් එතකොට ඇති වෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක් තව ටිකක් උත්සාහත් වෙලා බලන්න. එතකොට අන්න සමාලාට තේරෙනවා ඔන්න ආස්වාසයක් එක විදිහක් ප්‍රස්වාසය තව විදිහක්. ඊට ඔය වගේ ආස්වාසය ප්‍රස්වාසය වෙනස් වෙනස්කම් දකින්නට අමතරව සමහරවිට ඔන්න ආස්වාසයක් දිගයි ප්‍රස්වාසයක් කෙටි නැත්නම් ආස්වාසයක් එක ආස්වාසයක් දිගයි තව ආස්වාසයක් කෙටි නැත්නම් ප්‍රස්වාසයක් දිගයි ප්‍රස්වාසයක් කෙටි ඔන්න ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා සියයට සමාන නැති බව තේරෙන ගන්නවා. ඒ තරමට හිතේ සියුම් භාවයක් ඇති වෙනවා. ඉතින් ඔය වගේ තමයි ටික ටික ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා පිළිතුර ප්‍රමාණවත් කියලා. කාට හරි අහපු කෙනාට තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරනවා. නැහසේ ඒ වගේ දකින්න හුස්ම දිග කෙටි බව සීතල උණුසුම ඇතුල් වෙනකොට මේ මම බලන ඉන්නේ නිකන් ගේට්ටුව ළඟ ඉන්න මුරකාරයෙක් වගේ හරි අනහරි වෙලා ඇතුළට යන්නේ ඊට එහාට දිගටම යන්නේ නැහැ හරි සිතුවිලි පිට වෙනකොටත් එහෙමයි ඇතුල් වෙන එක උඩට යනවා දැනෙනවා පිට වෙන එක එළියට යනවා දැනෙනවා හරි සමහරවිට පිට වෙන එක නහය වදිනකොට ටිකක් හයියෙන් විසිරිලා වගේ දැනෙන්නේ හරි ඒ ගති ඔක්කොම ලිවි වෙන දිග වැඩි වෙයි කියලා හරි ඒක ඒ කියන්නේ ওই ලක්ෂණ ටික දැනෙනවා කියන්නේ හිතේ හොඳට සම්පජඤ්ඤයේ පැත්ත දියුණුනවා. ඒ කියන්නේ හොඳට විස්තර බලන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ ආස්වාසයක විස්තර බලන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ හිතේ යම් සියුම් භාවයක් තියෙනවා කියන එකනේ. සතිය හොඳට තියුණු වෙලා කියන එකනේ. ඉතින් අන්නේ තියුණු භාවය තව තව වැඩි කරගන්න. කියන්නේ මේක බලමින් ඉන්න දැන් ඕනම් මුලැමැදාග බලන්නත් යන්න පුළුවන්. එහෙමත් බලනවද? එහෙමත් බලනවා. හොඳට බලන්න. ඒ කියන්නේ දැන් ආස්වාසයක් ඊටාම සියුම්ව පටන් ගන්න ආකාරය. ඊටසේ දැනීම පොඩ පොඩ ඔන්න වර්ධනය වෙගෙන යනවා. ඊට පස්සේ ඔන්න යම්කිසි උච්ච ස්ථානයකට පැමිණිලා ඊටස ඔන්න අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙලා ඔන්න අන්තිමට නොදැනී යනවා. සම්පූර්ණයෙන්ම දැන් දැනෙන්නේ පොඩි නිකන් හිස්තනකුත් තියෙනවා. නිකන් පොඩි විරාමයකුත් තියෙනවා. ඊටසේ ඔන්න ආයි ප්‍රස්වාසය පටන් ගන්නවා. අන්න ඒ වගේ පුළුවන් තරම් අර අපිට එතකොට නිකන් හිතන්න මෙහෙම අවස්ථාවක් අපිට ඔන්න ඉන්න තැන අමතකයි මුළු ලෝකෙම අමතකයි ගෙවල් දොරවල් අමතකයි ඔන්න තනිකර ඉන්නේ හුස්මත් තුල ආස්වාසයත් තුල ඒ තත්තර ගන්න පුළුවන් නම් ගන්න අපි එතකොට තනිකරම හිතන්න ආස්වාසයේ මුල බලනකොට මැද ගැන අවධානයක් ඇත්තෙත් නැහැ. මැද ගැන ප්‍රාර්ථනාවක් ඇත්තෙත් නැහැ. ප්‍රසවාසයක් ගැන මතකත් නැහැ. මොකක්වත් නැහැ. මුල කොටස ගැන විතරමයි අපේ අවධානය තියෙන්නේ. අන්න ඒ මට්ටම තියනවද? එහෙම තියනවා. හොඳයි. ආ ඒ කියන්නේ හොඳට දැන් දැන් එහෙමනම් හිතේ සමාධිය හැදෙගෙන එනවා. අර ગેප් එකත් අර උසම පිට කරලා ඉවරලා ඊළඟ එක පටන් ගන්න එකට වඩා දිගයි අර ඉවර කරලා නැවත අලුත් එකක් පටන් ගන්න තැනදී. හොඳයි. එතකොට මේ தත්වයෙන් කොච්චර ඉන්නවද දැන්? ඔතෙන් ඔතෙන්ට හිත ගන්න කොච්චර වෙලා යනවද? දැන් නම් ස්වාමීන් වහන්සේ එච්චර වෙලා යන්නේ. හරි. කියන්නේ මොනවාරි 10න් ගන්න පුළුවන්. එහෙයි. ගන්න පුළුවන්. හරි. ඊටසේ ඔය தත්වයෙන්ම දැන් يعني මුලැමැදාග බලමින් ඉන්නවා. එහෙමද කරන්නේ? මුලැමැදාග බලමින් ඉන්නකොට මොකද වෙන්නේ හුස්ම රැල්ලට? ඉන්නකොට වෙනද නම් හුඟක් වෙලා හිටලා ඊට පස්සේ ආයෙත් එක එක දේවල් වලටත් හිත යනවා. හැබැයි ඉක්මනට ගන්න පුළුවන්. හරි. හරි. අද වුණේ ටිකක් වෙලා ගිහිල්ලා විනාඩි 10ක් විතර වගේ ගිහිල්ලා මට ඊට පස්සේ වෙච්ච දේ දන්නේ නැහැ මම අර 9 වෙනකම්ම. හා. ඒ කියන්නේ කොච්චර වෙලාද ඒ කියන්නේ වෙච්ච දේ දන්නේ. කකුල රිදෙන්න ගත්තනේ දණිය. නෑ මං කියන්නේ කොච්චර වෙලාද වෙච්ච දේ දන්නේ නැත්තේ. විනාඩි 10ක් 15ක් 20ක් 20ක් විතර වගේ ඇති මම හිතන්නේ. හරි. කමන්නේ තව දිගට කරගෙන යන්න. එහෙමනම් ඒ කියන්නේ ඒ කියන්නේ ඒක ලියන්න බෑ ස්වාමීන් වහන්සේ. වෙච්ච දේ ලියන්න බෑ ඒක. හා. මෙහෙම දෙයක් පොඩි වෙනසක් කරන්න සමහරවිට දැන් විපස්සනා පැත්තට දාන්නත් පුළුවන්. දැන් හිතන්න මුලැමැදාග බලනවා කියලා. මුලැමැදාග බලනකොට හුස්ම රැල්ල දැන් මේක ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියන කියන සංඥාව නැතිලා යනවද? එහෙම මට නැති වෙලා ගියා සොයන්නස 2015 දී භාවනා කරනකොට <laughs> මේ මං දමලිය සොයන්නසට ඒක වාර්තා කළා. ඔව්. මේ නැගිටලා නම් ආවේ නේද? කතා කරෙත් නෑ එන්න කියලා. කිව්වා එතකොට අනිත්‍ය සංඥාව එන්න ඉන්නේ ඕක ලක්ෂවාරයක් විතර කරන්න. එතකොට හරියනවා කියලා. ඔව් ලක්ෂවාරයක් කරාද? සමහර දවසට අතරමැද <laughs> මේ අපිට අර ගිහිගෙවල් වල ඉන්නකොට කටයුතු හින්දා බැරි වෙනවා. ඊට පස්සේ කමන්නේ ලක්ෂයකට එකක් අඩු වුණත් කමක් නැහැ. <laughs> ඉතින් කරන්න තියෙන්නේ මෙහෙමයි. අපි හිතමු මේ ඒ කියන්නේ දැන් බලාගෙන ඉන්නවා කියලා හිතන්න ඕක ඒ කියන්නේ ලක්ෂය ගැන හිතන්න ඕනේ නැහැ. අපි හිතමු ඔන්න මුල බලාගෙන ඉන්නවා, මැද බලාගෙන ඉන්නවා, අග බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී මේ හිත සැහැල්ලුවෙන් තියාගන්න. තව ඉස්සරහට මෙච්චර බලන්න ඕනේ කියලා බරක් කරගන්න නැතුව හිත බොහොම සැහැල්ලුවෙන්, බොහොම සතුටින් මේ වෙලාවේදී තියෙන ආස්වාසයක් නම් අන්න ඒකේ මැද මුල බලනවා, මැද බලනවා, අග බලනවා. ඊට පස්සේ මේ ඒක ඒක නිකන් ඒ වෙලාවේ රස විඳිනවා වගේ. ඒ ආස්වාසය හොඳට රස විඳ ගන්නවා. ඉස්සරහා කරන්න තියෙන එකක් ගැන මොකක්වත් බරක් නැහැ හිතේ. තනිකරට තනිකරම වර්තමානට විතරක් එන්න. එතකොට මේ වෙලාවේ විතරයි මේ වෙලාවේ සිද්ධ වෙන ආස්වාසයක්. ඒක බොහොම ලස්සනට අපි රස විඳිනවා. නිකන් හිතන්න මෙහෙම අපි ඔය බස් එකක එහෙම යනකොට මේ බස් එක පටන් යන්න පටන් ගන්නකම් ඔය කඩල ගොට්ටක් එහෙම අරගෙන දැන් කම කඩට කඩල කඩලටයක් දාගන්න ඕක වික විකා ඉන්න. එතකොට ඒ ඒක විතරයිනේ අපි රස විඳින්නේ. තව කොච්චර තියනවද කියලා දන්නෙත් නැහැ. කොච්චර කෑවද කියලා මතකත් නැහැ. අර ඒ දැනට කටේ ඇතුලේ තියෙන කඩේ රටේ විතරයි අපි රස විඳින්නේ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දි දැන් ඔන්න ආස්වාසයක් මේ වෙලාවේ තියෙනවා. ඒක හොඳට රස විඳිනවා. මේ වෙලාවේ කොහොමද මුල කොහොමද මැද කොහොමද මැද රස කොහොමද අග රස කොහොමද කියලා බලනවා. අන්න ඒ වගේ ඉතින් ප්‍රසආසෙත් ඒ විදිහටම බලනවා. එහෙම බලබල ඉන්නකොට සමාලාට හිත දැන් ආස්වාස ප්‍රසආසෙ තව ඒතර සියුම් වෙන්න පුළුවන්. නොපිනී යන ගානට එන්න ඉඩ තියෙනවා. ඒතර තේරෙන්නේ නැහැ මේක ආස්වාසයක්ද ප්‍රසවාසයක්ද වෙනව නැති වෙලා දැනි දැනි අඩු වේගෙන අඩු වේගෙන ගිහින් තමයි දැනෙන්නේ නැතු යන්නේ. ආය විනාඩියක් හරි දෙකක් හරි තප්පර ගාණක් හරි සමහර වෙලාවට ඉඳලා ආය යාන්තම් වැටි වැටි එනවා. හරි. අද නම් එහෙම නෙවෙයි නිකන් එකපාරට නැතිලා ගිහින් සමහර විට කියන්නේ හිතේ සමාධි පැත්තට ගියා වෙන්නත් පුළුවන්. සමහරවිට ඔතන වෙන වෙන දේවල් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකයි මම බැලුවේ සක්මනේ තොරතුරු මොනවාද? සක්මනේ සක්මන්නම් සතුටින් හොඳට කරා සංජය. ඔව්. ඒකෙදි ඒකෙදි නිකන් දැරිච්ච දේවල් මට පොඩ්ඩක් කියන්න. ඒකෙදි අර මුලින්ම ගිහින් මට ලැබිච්ච තැන හිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා හොඳට ඇඟට සතිය හිතවල ඒ ඇවිද්දා අර ඇවිදිනවා කියලා හිතාන නිකන් ඇවිද්දා. මම දකුණ හිතන්නේ නැතුව. හරි. ඊට පස්සේ ටිකක් වෙලා ඇවිදලා දැන් කකුලට සතිය තියලා කරන්නම් කියලා හිතුණාම ආයිත් මං කෙරවලේ මගේ ගැන කකුල තියෙන හැටි ඇඟ තියෙන හැටි හිතලා මේ මෙතන හිටගෙන ඉන්නවා කියලා ඉඳලා පටන් අරගෙන ගියා. හරි. හොඳට දැනෙනවා කකුල තියෙනකොට මට තියාගෙන ඉන්න පුළුවන් දැන්. හරි. ඒ කියන්නේ දැන් මේක දැනෙනවා ගොරෝසුකම් අර ඇඟිලි වල මස් ගුලි ගුලි වගේ තියෙනවා තද්දට සම එක කකුලක වෙනස් අනිකට වඩා. හරි. ඇඟිලි වුණත් මේ ඇඟිලි පහම වදින්නේ නෑ එකවර. සමහර කකුලක මේ එක ඇඟිල්ලක් තදෙන් වැඩියෙන් දැනෙනවා. හරි. ඒතර ඔය ඔය ටික ඔය ටික බලනකොට හිතේ தත්ත්වය සාමාන්‍යයෙන් හිතේ සිතුවිලි එනවද නැත්නම් හිත බොහොම නිශ්ශබ්දයිද? බක් වෙලා යනකම් සිතුවිලි එන්නේ නැහැ. ඊට පස්සේ ආයි හදිස්සිය එනවා එකක්. හරි. ආවත් දැන් ඉස්සර වගේ දිගට ඒක යන්නේ නැතුව ඇවුන් ආව බව දැනෙනවා මට ඉක්මනට. එතකොට ගන්නවා ආපහු. හරි. තව ටිකක් කොහොමද දිනු කරගෙන යන්න? තව ටිකක් කියන්නේ ඕකත් එක්කම යන්න යන විදිය හොඳයි. ඒ කියන්නේ අපිට සිතුවිලි ආව බව දැනෙනවා නම් ටක් ගාලා ආපහු මේ අරමුණට ගන්න. ඒ අරමුණේ දැන් තියෙන ඉතින් මේ තද ගති දැනෙනවා. සමහරට ඒ කියන්නේ මුලදී අපිට දැනෙන්නේ නිකන් බොහොම රළු ගති කීපයක් පමණයි. නමුත් හිත සියුම් වෙන්න සියුම් වෙන්න මෙතන තියෙන තව තව සියුම් ලක්ෂණ දැනෙන්න ගන්නවා. අන්නේ දැන් මේ සියුම් ලක්ෂණ මොනවද? තව තියෙන්නේ මට හඳුනා ගන්න අලුතෙන් මොනවද තියෙන්නේ කියලා නිකන් විමසන සුළුව මේ දිහා බලන්න. එතකොට අන්න අර විමර්ශනශීලීව බලනකොට අන්න අලුත් දේවල් තේරෙන්න ගන්නවා. අපි මෙතන මෙතන තියෙන ඔන්න තද ගතියක් තියෙනවට අමතරව ඔන්න තියුණු ගතියක් තියෙන නැත්නම් මේ සිනිඳු ගතියක් තියෙනවා. නැත්නම් සිසිල් ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තව නොදකපු පැති අහුවෙනවා. ඒ ටිකත් හොයාගනිමින් යන්න ඉදිරියට. කරගෙන යන්න. ස්වාමීන් වහන්සේ සිතුවිලි එනකොට එනේවා මම දැනිච්ච ගමන් අතර කරලා ඊට පස්සේ ටිකක් වේගෙත් වැඩි කරලා යනවා. එතකොට මගේ අර හිත පිට පනින්නේ. ඒකෙන් මේකට මේකෙන් එකට එහෙම යන්නේ. කමක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ හැබැයි අර පොඩ්ඩක් ඒත් ඉතින් අර දැන් මේකෙන් මේකෙන් හිත ඒ කියන්නේ දැන් හැබැයි සමාධියක් වගේ දෙයක් හැදීගෙන එනකොට අපි මේ වගේ වේගෙ මාරු කරන්න යන්න එපා. ඒ කියන්නේ අපි මේක පොඩ්ඩක් ඕන්ට වඩා සකස් කරන්න ගියොත් අර යන රටාව කැඩෙනවානේ. අපි දැන් හිතන බොහොම හිත දැන් සියුම් වේගෙන දැන් පොඩ්ඩක් මේ අරමුණේ තියාගෙන යනවා. දැන් අරමුණත් සියුම් වේගෙන යනවා. සියුම් වෙනකොට අන්න හිත පිට යන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් එතෙන්ට එතෙන්දී අපි අරමුණ රළු කරන්න ගියොත් එච්චර සාර්ථක නැහැ. ඒ වෙනුවට ආයෙ හිත පිට ගියා දෙයක් නැහැ. සොන්න ආයෙ මතක් වුණාට පස්සේ ආයෙ ගෙනල්ලා මෙතන තියාගන්න. හැබැයි තාම අරමුණ සියුම් අරමුණේ සියුම් භාවය එහෙම තියාගන්න. හොඳයි සර්. ඔව්. ටිකට කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. දෙපා නැමද ගෞරවයෙන් ලියමි ස්වාමින් වහන්සේ අද දින උදේ 3ට පිබුදුනා. පිරිසුදු වී වහම සක්මන් භාවනාව සඳහා කාමරයේ ඉදිරිපිට ඇති සක්මනට පිවිසුණෙමි. මගේ දෙපතුල ලනුපැදුරෙහි ගැටෙනවත් සමග මට මහත් කිතියක් මෙන් ප්‍රීතියක් දැනෙමින් තිබුණි. සෑම දිනකම උදේ පැයක් සක්මන් කරන මාගේ දෙපතුලෙහි කමටහනවන මත පැයක කාල සීමාවක් 3:00 සිට 4:00 දක්වා සක්මන් කළමා මේ මොහොතේ දෙපතුලෙන් ඇරමුණු ඊතා සියුම් වේදනාවක් වම් පතුලෙන් ඇරඹී ඉහළට ගමන් කරන්නාක් මෙන් දැනිනි. වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සිතින් බලමින් සක්මනේ යෙදෙනමින් සිටින විට මාගේ ශරීරයේ පුරාවට හිරිගතියක් මෙන් පුපුරු ගසන්නාක් මෙන් ඇරඹිනි. මා ඒද වේදනාවක් බව බලමින් තවත් පැය භාගයක් පමණ සක්මනේ යෙදුණෙමි. ක්‍රමයෙන් ඒ පුපුරු ගසන වැනි ගතිය නිවි ගියේය. ඒ වන විටත් හතරහමාර පසු වී තිබූ බැවින් සක්මන් භාවනාව නවතා පර්යංක භාවනාවට ශාලාව වෙත පිය නැගිමි. හදවතේ ඇති වූ දැඩි බුද්ධ ශක්තියෙන්ද ප්‍රීතියෙන්ද පර්යංක භාවනාවේ යෙදුණෙමි. මම දැන් මෙම කුෂන් එක මත අර්ධ පර්යංකෙන් වාඩි වී මුළු සිරුරම පිහිටි ආකාරයේ දෙස මනසින් බලමින් අබ්ද පර්යන්කෙන් වාඩි වී සිරුර ඍජුකොට වාඩි වී සිටිමි. අවට පරිසරයට මනසෙන් ඇතුල් වෙමි. සීතල සුළන් රැල්ලක් සෙමින් ඇදී යයි. මා ආස්වාස ප්‍රස්වාස බැලීම ඇරඹිමි. මුළු පරිසරයම මා සහ වාතය පමණක් මෙන් හැඟෙමින් හුස්ම ගැනීම පිටකිරීම දෙස සිත යොමු කරගෙන ගෙන ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. මා සිටින ස්ථානය ගැන දැනුනේ අහසේ මද ඉහළින් සිටින බවක්. මට ඉහළින් අහසේ උඩු උඩුකය සහිත බුදුරුවක් පෙනෙමින් සිනිඳු වලාකුළු දැවටෙමින් බුදුරුව ආලෝකමත් විය. ඊටාම ප්‍රීතියෙන් ඒ දෙස බලා සිටින විටම සිල්මෑනියන් වහන්සේගේ ආමන්ත්‍රණය කණෙහි වැටිනි. ඒහා සමග සිල් සමාදන් කිරීම ඇරඹිනි. ඒ ලස්සන භාවනාව සිල් පිහිටීමත් සමග නැවත ඇරඹිනි. ශරීරයේ පුරාම නැවතත් කූඹියන් කනවාක් මෙන් පුපුරු ගසන ගතියක් පැතිරිනි. වේදනාව ආවර්ජණය කළෙමි. මගේ සිතෙහි සැහැල්ලුවක් දැනෙමින් ප්‍රීතිමත් විය. ඒ වන විට උදේ ආහාරය සඳහා සීනුව නාද වීම නිසා භාවනා මාර්ගයේ ගමන් කිරීම නිසා ඇති වූ සතුට නතර කර කාමරයට පැමිණ ආහාර ගැනීම පිරිසිදු කිරීම ආදී යෙදීමට සිදු විය. සිතේ ප්‍රබෝධය අඩු වී ඇති බව දැනේ. දැන් වේලාව උදේ 8යි කාලයි. නැවත පර්යංක භාවනාවට වාඩිවන තුරුම සක්මන් භාවනාවේ යෙදුණෙමි. එහෙත් අර නැගෙමින් තිබූ ප්‍රබෝධයට හා උනන්දුවට මාරක බාධාවක් නැගෙමින් තිබුණි. සියලු සංස්කාරය අනිත්‍ය බව පසක් කරමින් නැවත පර්යංක භාවනාවට වාඩිවීම කළත් හිතේ මහා නොසන්සුන් බවක් හා කනගාටුදායක ගතියක් දැනෙමින් තිබුණි. දිවා ආහාරය සඳහා සීනුව නාද විය. කිසිම උත්සාහයක් සාර්ථක නොවූ නොවි හිතෙහි කලබල ගතියක් දැනෙන බැවින් එතකින් භාවනා මාර්ගයේ ගමන් කිරීම නවතා ආහාර ගැනීමට පිටත් උනේමි. මාගේ හිත ගත ප්‍රබෝධමත් තත්වයකින් එතෙක් පෙර තිබුණත් මේ සිදු වූ මාරක බාධාව කුමක්දැයි නොදනිමි. යම්කිසි හේතුවක් සහ ඵලයක් යයි සිතා සැනසෙමි. මගේ සිතෙහි ප්‍රබෝධය සැලෙන ගතිය අඩු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් සුව ලැබීමට මෙම කුසලයේ හේතු වේවා. හොඳයි හොඳයි. සැලෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔය සාමාන්‍යයෙන් හොඳට ඉතින් ඔය වගේ දේවල් වෙනවා. බොහොම හිත කය සැහැල්ලු වෙනවා, නිකන් පා වෙනවා වගේ දැනෙනවා. හැබැයි බොහොම తాවකාලිකයි. ඔය තරම් යකට එච්චරම ඇලෙන්න යන්න එපා. කියන්නේ එක අවස්ථාවකදී ඕක උනාට ඊළඟ අවස්ථාවේ නැතිලා යනවා. ඒක තරම් ගණන් ගත යුතු දෙයක් නෙමෙයි. අනිත් එක මේ අර අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන මොකක්වත් හිතන්න යන්න එපා. කියන්නේ දැනෙන්න දැනෙනවට ප්‍රශ්නයක් නැහැ. ඒක නිකන් හිතට එකපාරට ආවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අත්දැකීම මත මොකක්වත් හිතන්න යන්න එපා. ඒ වෙනුවට අපිට තියෙන්නේ මේ දැන් තාම යන්නේ අපි හිතමු ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා බලන තත්ත්වය යන්නේ. කියන්නේ මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙනවා නම් අන්න ආස්වාසයේ තුල හොඳට හිත පවත්වනවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා නම් ප්‍රස්වාසය තුළ හොඳට හිත පවත්වනවා. උතනින් සැහැීමකටපත් වෙන්න. කියන්නේ අපිට තේරෙනවා නම් මේ වෙලාවේදී හිත පිට යන්නේ නැහැ 100%ක් ආස්වාසය තුල සතුටින් ඉන්නවා. සැහැල්ලුවෙන් ඉන්නවා කියලා තේරෙනවා නම් ඒ ගැන තෘප්තිමත් වෙන්නයි තියෙන්නේ. ඒ ගැන සතුට වෙන්නයි තියෙන්නේ. හිස්සලා එච්චරක්වත් කරගන්න බැරි වුණා. හිත සම්පූර්ණයෙන්ම පිට ගියා. ඔන්න මේ වෙලාවදී නම් ඔන්න ආස්වාසයත් එක්කම හිත ඉන්නවා. නැත්තම් ඔන්න මේ වෙලාවදී නම් ප්‍රස්වාසයත් එක්කම හිත ඉන්නවා. කියලා කියලා අන්න මේ විදිහට හිතේ සතුටක් ඇති කරගන්නවා. ප්‍රමෝදයක් ඇති කරගන්නවා. ඒ දැනට තියෙන தත්වෙන් හැයීමකටපත් වෙනවා. අපි ඊළඟ ඊළඟ දේවල් ඉල්ලන්න ගියොත් අන්න හිත හුඟක් වෙලාවට ඒ හරහා වික්ෂිප්ත වෙනවා. ඒනට ඒ වෙනුවට අපිට කරන්න තියෙනවා මේ වෙලාවේදී ආස්වාසයක් තියෙන. ඒ ගැන මම සතුටින් කරනවා. ආයිත් මේ නොලැබිච්ච දේවල් ප්‍රාර්ථනා කරන්න යන්නවත් ලොකු ඉලක්ක තියාගන්න ගියොත් හරි අමාරුයි. ඒ වගේමයි දැන් දැන් මෙතෙන්දිත් අර දැන් පළවෙනි පරයන්කේදී අර වගේ පොඩි නිකන් සතුටක් දැනුණා. මේ බුද්ධ රූපෙකුත් පෙනුණා. ඊට පස්සේ දැන් ඔන්න ඊළඟ පාරත් පෙනී කියලා හිතනවා. ඒතර ඉතින් පේන්නේ නැහැ කොහොමවත්. අනිත් එක හැබැයි ඔය පේන බුද්ධ රූපත් අතරින්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ රූප බලන්නත් නෙමෙයි අපි මේ භවනා කරන්නේ. අපි භවනා කරන්නේ හිතේ එකඟතාවයක් දියුණු කරන්න. සමාධියක් නැත්නම් හිතේ ප්‍රඥාවක් දියුණු කරන්න. ඒ නිසා හිතේ අර ශ්‍රද්ධාව වැඩෙනකොට සමාධිය දියුණු වෙනකොට සමාහට ඔය වගේ සංඥාවන් පහළ වෙනවා. නමුත් ඒකම ඒවා ඔස්සේ අපි යන්න ගියොත් අන්න මුලා වෙනවා. ඒ නිසා බුද්ධ රූප පේන්න ඉඩ තියෙනවා. රුවන්වැලි සෑය පේන්න ඉඩ තියෙනවා. ජයසිරි මහ බෝධිය පේන්න ඉඩ තියෙනවා. Taman දැකපු විවිධාකාර දේවල් පේන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නෙමෙයි වර්ධනය කියන්නේ. ඒක ඇවිත් හුදු මේ අර හිත සියුම් වෙනකොට එහෙම නැත්නම් අරමුණ සියුම් වෙනකොට පෙන්නන සංඥාවක් පමණයි. අපි S2 වහගෙන ඉන්නේ. S2 වහගෙන ඉන්නකොට යමක් පේනවා නම් ඒ ඇවිල්ලා හිතින් දාපු දෙයක්. හිතේ තැම්පත් වෙලා චිත්ත සංඥාවක් ඒ එන්නේ. සංඥා ඔස්සේ යන්න එපා. සංඥාවන් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මිරිඟුස් මිරිඟුවක් කියලා. ඒ නිසා ඒ සංඥාවන් බොහොම හැබැයි ප්‍රනීත වෙන්න පුළුවන්. බුද්ධ රූපයක් වවම ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඒකට හිත ඇදිලා යනවා. ඉතින් ඊළඟටත් ඒක බලාපොරොත්තු වෙනවා. ඒක නෙමෙයි හැබැයි භාවනාව කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා මේ ආස්වාසය මොකද්ද තේරෙන්නේ? ප්‍රස්වාසය මොකද්ද තේරෙන්නේ? අන්නේ සරල බවට ගන්න. අන්නේ දැනෙන දෙයට ගන්න හිතින් පෙන්නන හිතේ හිත ඉදිරියේ පෙන්නන S2 වහගෙන ඉන්නකොට හිතේ ඇඳෙන ඒ নানা ප්‍රකාර සංඥාවන් ඔස්සේ චිත්‍ර චිත්‍ර ඔස්සේ යන්න එපා. එතනදී එත ඒකට අහු වුණාම අන්න හිත වික්ෂිප්ත වෙනවා. හිත සම්පූර්ණයෙන් වෙන පැතිවල දුවන්නේ. ඒක කාතකින් යෝගාවචරයෙන් අහු වෙන තැනක්. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අරමුණ සියුම් වෙනකොට නැත්නම් අරමුණේ ඔය වගේ යම් සියුම් භාවයකටපත් වෙනකොට ඔය වගේ සංඥාවන් මතුවෙන්න පුළුවන්. නමුත් සංඥාවන් අතහැරලා දාලා, මගහරවලා දාලා අපිට නැවතත් මේ අරමුණට එන්නයි තියෙන්නේ. ආස්වාසයට ප්‍රස්වාසයට එන්නයි තියෙන්නේ. එහෙම එනවනම් අන්න දක්ෂෝගාවචරයේක. නැත්නම් අර පෙන්නන දේ මත යනවනම් ඒ පෙන්නන දේ හොඳයි කියලා ඒකට වටිනකමක් දෙනවනම් අන්න අපි මුලා වෙනවා. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. දෙකට කරගෙන යන්න. හොඳයි. අවසාන ලිඛිත ප්‍රශ්නේ ස්වාමීන් තේරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන එක් අකුලක විලුඹ එසෙනවා එසවෙනවා සමගම දනහිසද ඉදිරියට නැමේ. තවද ඇඟිලි පොළවට තදවේ. පසුව කකුල ඉදිරියට ඇදේ. ඉදිරියෙන් පොළවේ තැබෙයි. පොළවේ තැබීමේදී පළමුව පොළවේ පිහිටන්නේ විලුඹය. අනතුරුව ඇඟිලි පොළවේ පිහිටයි. එවිට අනික් කකුලේ පිළුඹ එසවි කලින් කකුල පරිදිම ක්‍රියා කරයි. රිද්මයානුකූලව මේ සිදුවීම් මාරුවෙන් මාරුවට සිදුවන ආකාරය සිතින් දුටුවෙමි. එක් කකුලක් පොළොවට සම්පූර්ණයෙන්ම ස්පර්ශ වූ විට එම කකුලට සිරුරේ බර දැනුනේමි. මාරුවෙන් මාරුවට කකුල් දෙකට බර මාරුවේ. සිතට බාහිර අරමුණු ආවේ අඩුවෙනි. ආනාපාන සතිය. ආස්වාස ප්‍රස්වාස දෙස සිතින් බලාගෙන සිටියෙමි. මේ දෙක මාරුවෙන් මාරුවට සිදුවෙනවා මිසක් එක දිගට ආස්වාසය හෝ ප්‍රාස්වාසය ප්‍රස්වාසය පමණක් තබාගෙන සිටිය නොහැක. සීතල වාතය නහස්කුවරයේ දිගේ ඉහළට ඇදෙනවා දැනුනි. උණුසුම් වාතයේද උඩුතොලේ වදිනවා දැනුනි. නොයෙකුත් නොයෙකුත් සිතුවිලි ඇති වූවත් නැවත ආස්වාස ප්‍රස්වාස ඊට සිත යොමු කළෙමි. සමහර අවස්ථාවල සිතුවිලි දාමේ දිග වේලාවක් සිටීමට සිදුවිය. නැවත ආස්වාස ප්‍රස්වාසයට සිත ගැනීම ලොකු සටනක් කරන්නට සිදුවිය. ආනාපාන සතියට වඩා සක්මන් භාවනාව පහසුයයි සිතේ. තෙරුවන් සරණයි. ඔව් ටිකට කරගෙන යන්න. ඒ කියන්නේ හිත පිට ගියා කියලා ඒ තරම්ම ගැටලුවක් කරගන්න එපා. හිත ආධුනික මට්ටමේදී කොහොමත් පිට යනවා. ඒක අපේ ස්වභාවයක් කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ හුඟා කමනාපයක් ඇති කරගන්නත් එපා. Tamanට ඒ ගැන මේ චෝදනා කරගන්න යන්න නැත්තම් හිත පිට ගියා. පිට ගියාට පස්සේ දන්නවා. දැනගත්තට පස්සේ ඔන්න නැවතත් අපි මේ වෙච්ච දේ ගැන පසුතැවිලි වෙවි ඉන්නේ නැතුව ඔන්න අරමුණට ගන්නවා. අරමුණට ගනගෙන ඔන්න හැකි හැකි පමණ ඒ අරමුණේ ඉන්න උත්සාහත් වෙනවා. හැබැයි ඉතින් හිත පුරුද්දට ආයෙත් පිට යනවා. පිට ගිහිල්ලා ඔන්න ආයෙත් කතන්දරයක් ගොතනවා. පස්සේ ඔන්න මතක් වෙනවා. මතක් වෙනා ආයෙ ගන්නවා. ඉතින් ওই විදිහට තමයි ඉතින් යන්න වෙන්නේ. මුලදී ටිකක් ඉතින් හරියේ මේ මේ කර්කශයි ඉතින් මාර්ගය වීරයෙන්ම තමයි යන්න වෙන්නේ. හැබැයි ඉතින් වීරයෙන් යනකොට ටික ටික මේ උත්සාහවන්තයා ජය ගන්නවා ඉතින්. එතකොට අන්න ටික කාලයක් යනකොට හිත පිට ගියාට වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ. අපි තුමු මුල දිනම් ඔන්න විනාඩි 5ක් විතරම මෙයා වෙන වෙන දේවල් කියෝ කියෝ හිටියේ. දැන් ඔන්න විනාඩි 4න් යන 4ක් යනකොට තේරෙනවා. නැත්නම් විනාඩි 3ක් යනකොට තේරෙනවා. විනාඩි 2ක් යනකොට තේරෙනවා. විනාඩියක් යනකොට තේරෙනවා. හිතන්න යම් අවස්ථාවකදී ඔන්න තප්පර 15ක් යනකොටම තක් ගාලා තේරෙනවා. නැත්තම් ඔන්න විනාඩි තප්පර දෙකෙන් තේරෙනවා. යනකොටම තේරෙනවා. ඔන්න ඒ මට්ටමට එනවා. ඒක ටික ටික එන්නේ ඉතින්. එක පාට මේක එන්නේ නැහැ. ඒ අපි අතරමං වෙලා ඉන්න කතන්දර ගොතන කාල පරිච්ඡේදය එන්නේ අඩු වෙනවා. අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි අන්න අරමුණේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉතින් දීර්ඝ ගමනක් මේ තියෙන්නේ. ඒ නිසා එක දවසෙන් ඔක්කොම වෙයි කියලා හිතන්න එපා. දැනට උත්සාහත් වෙන්න, දිගට කරගෙන යන්න. ඉතින් මේ අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් එමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරද්දී මුලදී මේ දැනීම් දැනුණා. දැන් ඒකේ ස්පර්ශය දැනෙනවාම සරෝම කකුලේ මැදට දැනෙලා ඊට පස්සේ ඇඟිලි වලට දැනෙලා යටිපතුලට දැනෙන්නේ. එහෙම කරගෙන ගිය ඔබ වහන්සේට කමඨාන් වාර්තා ඉදිරිපත් කරා. ඉස්සරහට කරගෙන යන්න කියලා කිව්වා. දැන් කරද්දී සාමාන්‍ය ඉස්සරෝම වට දෙක තුනක් ඉස්සලා ඇවිදගෙන යනවා. ඊට පස්සේ දැනි කියන්නේ දැනීම දැනෙන වෙනට මෙනෙහි කිරීමක් නැහැ. ටික වෙලාවක් යද්දී එහෙම මෙනෙහි කිරීමක් නැතුව සක්මන් කරද්දී මේ නිදිමත ගතියක් වගේ එනවා. හරි. ඒකල මේ ඒක නිකන් අර ඇවිදගෙන යද්දී උඩ වැටෙන්න වගේ සයිස් එකට එනවා. හරි. <laughs> ඒ වෙලාවට චුට්ටක් අර අවසානට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා වෙලස් දෙක පියාගෙන හපව ආය ඇවිදින්න ගන්නවා. හරි. ටික වෙලාවක් යද්දි හපව අර ගතියම එනවා සම්මානස. ඒක මගේ ඇරේ. ඒ කියන්නේ චුට්ටක් එහෙම ඒ කියන්නේ අර වෙනෙන ගතියක් නිකන් මත්තුණා වේ ගතියක් එන්න ඉඩ තියෙනවා. මේක අර මේක ඒ කියන්නේ කාලයක් යනකොට ඒකට පුරුදු වෙනවා. ඔය බොන මිනිසුත් කාලයක් යනකොට පුරුදු වෙන්නේ. අන්න ඒ වගේ. එහෙනම් එච්චර ගණන් ගන්න එපා. මේ කියන්නේ සක්මනේදී අර ටිකක් ඒ අරමුණම නැවත නැවත එනකොට පොඩ්ඩක් ඉතින් අරමුණ නිකන් සියුම් වීමක් අරමුණ තුනී වීමක් ඒ අරමුණේම තිබීමක් අරමුණේ දැන් රස රසයක් නැති තරම් කියන්නේ අරමුණේ ඉස්සෙල්ලා නම් හරි විචිත්‍රත්වයක් තියුණා දැන් අන්න ඒ විචිත්‍රත්වය නෙමෙයි ඒකාකාරීත්වයක් තියෙන්නේ ඒකාකාරීත්වය තුළ හිත නැවත නැවත තියෙනකොට දැනෙන්නේ නිකන් හිතට දැනෙන්නේ නිකන් මේ මේ ඔය වගේ කියන ගතියක් නිකන් මත් වුණ ගතියක් වගේ නිකන් කැරකෙන ගතියක් වගේ තමයි තියෙන්නේ හැබැයි ඒ කියන්නේ ඔතෙන්දී ඕ ගැන ඒ තරම්ම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕක කියන්නේ මේ යන වේගයේ මොකක් හරි වෙනසක් කරාද? නෑ. එහෙම නෑ. මුලදී ඉස්සෙල්ලා ටිකක් වේගෙන් යනවා. හරි. පටන් ගත්ත ගමන්ම ඊට පස්සේ සාමාන්‍ය ගාන්න ගිහිල්ලා ගොඩක් යන ගොඩාක්ම හිමීටත් නැති සාමාන්‍ය වේගෙන් යන්නේ. හොඳයි. එතකොට දැනට හිත තියන්නේ කොහෙද? යටිපතුලේ මොකක් සම්බන්ධයෙන්ද හිත පිහිරලා තියෙන්නේ? යටිපැතුලේ කියන්නේ මැදටයි ඇඟිලි වලටයි මේ යටිපතුලට තුනටම සිත යොමු වෙනවා. මුලදී ඉස්සරව මට දෙක යද්දි හැම හිත යොමුනට පස්සේ මෙනෙහි කිරීම මුකුත් නැහැ දැනීම දැනෙනවා. ඔව් ඒක තමයි. යන්නේ ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව බොහොම නිශ්ශබ්ද මනසකින් ඒ දැනීම් ටික හඳුනා ගන්න. දැන් ඒ කියන්නේ අපිට උතන තේරුම් ගන්න තියෙන ධාතු ලක්ෂණ කියලා අපි කතා කරන්නේ. දැන් පටවි ධාතුවේ තියෙන ලක්ෂණ කීපයක්. ඔන්න තද ගතියක්, රළු ගතියක්, ඊළඟට ගොරෝසු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. සිනිඳු ගතියක්. ඔන්න ඔයගේ ලක්ෂණ හයක් විතර තියෙනවා. ඒ බඳු ලක්ෂණ මෙතන දැනෙනවද කියලා නිකන් විමසුම් නුවණින් බලන්න ඕනේ. දැන් පාදයක් මෙතන වදිනවා. අපි මේ නතර කළා බලනවත් නෙමෙයි. සක්මන කෙරෙන අතරෙදිම බොහොම යහුසුලුව බලන්න ඕනේ. ඔන්න පාදේ වදින අතරේ ටග්ගාල බලනවා මෙතන මොනවද දැනෙන්නේ. ඔන්න මුලදී ඔන්න දැනෙන්නේ අපි තුමු තද ගතියක් විතරයි. ඒකනේ පහසු අපි තුමු තද ගතිය පහසු. හොඳට ප්‍රකට ඒක විතරයි. අන්න ඒක තමයි අල්ලගත්තේ. ඒක විතරක් අල්ලගෙන ඔන්න මුලදී කරනවා. ඊට පස්සේ හිතන්න දැන් හිත පිට යන්නේ නැතෝ දැන් ගාන්ට ඒ අරමුණේම ඉන්නවා. අන්න උත්සාහත් වෙනවා මේ දැන් තද ගතියට අමතරව තද ගතිය නම් දැන් හොඳට තේරෙනවා. ඊට අමතරව දැන් මොනවද මෙතන දැනෙන්නේ? මෙතනදී අපි තුන් දැන් ටයිල් පොලව නම් ටයිල් පොලවේ නම් අපි සක්මන් කරන්නේ. තද ගතිය නම් ඔන්න මුලදී දැනුනේ. ඔන්න උත්සාහත් වෙනවා මේක දැන් සිසිල් ගතියකුත් තියෙනවා සාමාන්‍යයෙන්. අන්න ඒකත් අරමුණක් කරගන්න. ඒකත් මේ සතියට හසු කරගන්න උත්සාහත් වෙනවා. දැන් දැන් අර මුලදී ඒ ගතිය දැනුණා. දැන් සක්මන් කරද්දී දැන් පාදයට දැන් ලනු ලනු වැදුරේ නම් ඒකේ ඉස්සලා ගොරෝසු බව තියෙනවා. ඒක අර ටික වෙලාවක් ඇවිදගෙන යද්දී ඒක නිකන් සීනි ගොරෝසු බව නැති වෙලා සීනිදු බව දැනෙන්නේ. ඒ ගතිය තමයි අර ගොඩක් දැනෙන්නේ. දැනෙන්නේ. කමන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ඒකේ හිත තියාගෙන යන්න කියන්නේ ඒක හිත තියාගෙන යනකොට ඔයගේ කියන්නේ දැන් දැන් ඒ ලක්ෂණේ විතරද අහුවෙන්නේ දැන් එහෙමද වෙලා තියෙන්නේ? ඔව් දැනට ඒක විතරයි මුලදී අර ඔක්කොම ලක්ෂණ අහු වුණා. දැන් යද්දී මේ අර ඒ ගති විතරයි දැනෙන්නේ. ඔව් කමන්නේ. ඔහම යන්න. ඒක ආයි මොකක්වත් දැන් ඔතෙන්දී අමුතුවෙන් අලුත් කියන්නේ දැන් මුලදී විස්තර බැලුවා නම් හොඳට විස්තර හඳුනාගත්තා නම් ඒව හඳුනා ගනිමින් යනකොට නම් දැන් මේ එකකට අඩු වෙලා තියෙන්නේ ආයේ මතු කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ දැන් තියෙන එක තියෙන එක දිහා බලන්න තියෙන එකේ අපිටම තද ගතියක් නම් දැනෙන්නේ නැත්නම් සිනිඳු ගතිය කියන්නේ සිනිඳු ගතිය නම් දැනෙන්නේ ඒ සිනිඳු ගතිය දැනෙන්න පටන් ගන්න හැටි බලනවා ඊළඟට ඒක බොහොම ශනිකව වෙනස් වෙනවා ඊපස්සේ ඒ අවසන් වෙනවා ඊළඟට ආයෙ තව සිනිඳු ගතියක් දැනෙනවා ඒක දැනෙන්න පටන් ගන්නවා වෙනස් වෙනවා අවසන් වෙනවා ආයෙ තව සිනිඳු ගතියක් දැනෙන්න පටන් ගන්නවා වෙනස් වෙනවා අවසන් වෙනවා ඔන්නේ රටාවක් ඔකේ තියෙන්න පුළුවන් අන්නේ රටාව දැන් අල්ලන්න බලන්න සිනිඳු ගතිය කොයි වෙලාවද පටන් ගන්නෙ කොයි වෙලාවද ඒක අවසන් වෙන්නේ ඊළඟ සිනිඳු ගතිය කොයි වෙලාවද පටන් ගන්නෙ කොයි වෙලාවද අවසන් වෙන්නේ අන්නේ අන්නේ ස්වභාවය දැනගන්නාසලු භාවනායි කරන්න. හොඳයි. කියන්නේ පාරියංක භාවනාවේ ඔබ වහන්සේ කිව්වා මේ හුස්ම රැල්ලට යොමු කරන්න කියලා හිත. ඒකෙදි දැන් අර හුස්ම ඔබ වහන්සේ ඉස්සලා කිව්වාගේ හුස්ම ආශ්වාසය කරද්දී මේ සිසලක් දැනෙනවා. ඊට පස්සේ ප්‍රාශ්වාසයේදී මද උණුසුමක් එනවා. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ දිග තියෙනවා. සමහර තැන්වල කෙටි තියෙනවා. ඒ වගේම තමයි ආශ්වාසයේ නම් ප්‍රාශ්වාසයේදී හිඩසත් අර දෙක මාරුවේට දිග කෙටි වගේ තියෙනවා. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඒ එහෙම මේ මෙනෙහි කරගෙන ටික වෙලාවක් යද්දී මුලදී නම් සිතුවිලි එනවා. පස්සේ එහෙම නැති වෙලා මේ අර එදා ගිය පාර කිව්වාගේ නිකන් අර වැනෙන ස්වභාවය හපව තියෙනවා. ඒ කියන්නේ මේ කය වැනෙනවද? කය වැනෙනවා. හරි. ඒ කියන්නේ කොච්චර වෙලා ගියාට පස්සේද? විනාඩි 15ක් 20ක් විතර ගියාට පස්සේ ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාසයේම බල බලා ඉන්නේ ඒක ඒ කියන්නේ මේක ඒකේ ඔය ලක්ෂණ ටික බලමින් ඉන්නකොට කය පොඩ්ඩක් පැද්දෙනවා. එච්චරද? ඔව් ඒක මෙනෙහි කිරීම නැති කරක කියන්නේ මෙනෙහි කරන්නේ නැතු වුනහම තමයි අර විදිහේ එන්නේ. පැද්දෙන්නේ. ඒ කියන්නේ හුඟක් ලොකුවට බරපතල විදිහට පැද්දෙනවා නිකන් සියුම් පොඩි චලනයක්ද? පොඩි චලනයක්. පොඩි ඒක ගණන් නැහැ. පොඩ්ඩක් පැද්දි පැද්දි කරන්නයි තියෙන්නේ. <laughs> එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පොඩ්ඩක් ලාවට තිබුණාට ගානක් නැහැ. ඒ කියන්නේ ඕක මගහැරලා යාවි. කියන්නේ අරමුණේ අර දැන් උතන අර පොඩ්ඩක් වායෝ ලක්ෂණනේ මතුවෙන්නේ. දැන් ආනාපානයේ තියෙන තනිකර ඉතින් වායෝ ධාතුවක් තියෙන්නේ. ඉතින් ඒකේ පොඩ්ඩක් ඔය චලන ගතිය තියෙනවා. ඒකේ හිත එකඟ වෙනකොට පොඩ්ඩක් ඉතින් කයටත් ඒ ස්වභාවය එන්න ඉඩ තියෙනවා. ඒක එච්චරම කරදරයක් කර يعني ඕක අපි ලොකුවට බරපතල වලට ගන්න එපා. අපි අපිට තියෙන අපේ වැඩේ කරගෙන යනවා. කයත් පොඩ්ඩක් ඉතින් එයාත් ඉතින් එයා වායෝ ධාතුවත් එක්කම ඉන්නවා ඉතින්. ඒ ඒ ස්වභාවය තියේවි ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොම නෙමෙයි කට්ටිය ඔයිට වඩා දඟලනවා. ඔව් එහෙනම් සම්පූර්ණ නිකන් අර අඳුරු ස්වභාවයක් තමයි පේන්නේ. කමන්නේ කමන්නේ. ඒක තාම හැදිලයි. ඒ කියන්නේ හොඳට හිත එකඟ වෙනකොට සමාලාට ඒ කියන්නේ පැති කීපකින් යනවා. සමහර කෙනෙක්ගේ ආලෝක ස්වභාවයක් ඇවිල්ලා ඒ පැත්තෙන් යනවා. සමහර කෙනෙක්ගේ අඳුරු පැත්තකින් ඇවිල්ලා විපස්සනා පැත්තකිනුත් යනවා. අපිට ඒ කියන්නේ මෙහෙවන්න යන්න එපා මොකක්වත් දැන්. එන විදිහට බාර ගන්න. මේ වෙලාවේදී ඔන්න ආස්වාසයක් අන්න ඒක හොඳට ඒ ලක්ෂණ ටික බලමින් ඉන්නවා. ප්‍රස්වාසයක් වෙනවා ඒක ලක්ෂණ ටික බලමින් ඉන්නවා. අපේ යුතුයකම එච්චරයි. භාවනාව එතකොට කියන්නේ යන්න ඕන පැති වලට එයාම ස්වාභාවිකව වැඩේවි. අපි මෙහෙවන්න යන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේ. දැනට මේ කරගෙන යන විදිහ. යන විදිහ හොඳයි. ඔව්. කරගෙන යන දෙකට. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සිත දිහා බලාගෙන ඉන්නේ. හරි. එතකොට දැන් ආරම්භේ නම් සිතවිලි කීපයක් එනවා. එතකොට එන එන එකයි ඒකේ නැති වෙන ස්වરૂපයයි දකිනවා. ඊට පස්සේ නම් කිසිවක් නැහැ. හරි. එතකොට ඉතින් ඔහෙම ඉන්නවා. ඉතින් මාස ගාණක් තිස්සේම එච්චරමයි වෙන්නේ. ඉතින් මට දෙන ප්‍රශ්න දැන් සක්මන් කරද්දිත් එහෙමයි. හරි. මුලදී මේ චුට්ටක් ඉතින් මේ මේ পায় වදිනවා දකිනවා ඊට පස්සේ සිත දිහා බලන් ඉන්නවා. හරි. ඒත් කිසිවක් නැහැ. හරි. එතකොට සාමාන්‍ය ජීවිතේ චුටි චුටි වැඩ කරද්දිත් ඇත්තටම සිතුවිලි නෝ ගොඩක් අඩුයි. හොඳයි. ගොඩ කරලා මුකුත් ප්ලෑන් කරන්නත් එක බැරි ගතිය දැන් අර පොඩි කාලේ වගේ කියලා හිතෙනවා. මේ එතකොට දැන් මෙච්චර මේකද කරන්නේ. ඉස්සරහටත් මේ විදියමද මොකක් හරි දැන් මොනවාද ඕන මොනවා වෙලා තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඒක තමයි. අන්න හරි. එතෙන්ට ආවනම් හොඳයි. ඒක තමයි අපි දැන් වෙලා තියෙන්නේ දැන් අපේ හිතේ මෙහෙම ස්වභාවයක් තියෙන්නේ. දැන් අපේ හිතේ තියෙනවානේ නීවරණ පහක් නීවරණ පහෙන් ප්‍රධාන නීවරණය තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දයෙන් තමයි විචිත්‍රත්වයක් හදලා දෙන්නේ. හැම තිස්සෙම හිතට නිකන් විචිත්‍රත්වයක් හදලා දෙනවා. එකක් ඉවරනකොට ඒක ඒක නිකන් අර කිව්වා වගේ ඒකාකාරී වෙනකොට තවත් පැත්තකට පයින්නවා. ඊට ඒක ඒකාකාරී වෙනකොට ඒකේ රස මදි වෙනකොට ඔන්න තව අරමුණකට පයින්නවා. ඒක රස මදි වෙනකොට තව අරමුණකට පයින්නවා. නිරන්තරයෙන්ම මේ විදිහට අපේ හිත මෙහෙවනවා කාමච්ඡන්දේ මගින්. කාමච්ඡන්දේ මගින් තමයි අර අරමුණේ රස තියෙන තාකේ අරමුණ තුල ඉන්නවා රස දුර වෙනකොට රස නිකන් අඩු වෙනකොට තව අරමුණකට පයින්නවා ඊට පස්සේ ආයෙ තව අරමුණකට පයින්නවා මේ මේ මේ විදිහට නිරන්තරයෙන්ම අරමුණෙන් අරමුණට පැන යාමක්මයි කරන්නේ ඒක ඉතින් ඇත්තම තණ්හාවෙන් කරන වැඩක් తත්‍ර తත්‍රාබි නන්දිනී එතන එතන සතුටු වෙමින් ඊළඟ අරමුණ ගැන හිතනවා මේක මේක මේක මැකෙනකොට ඊළඟට පයින්නවා එහෙම ස්වභාවයක් තියෙනවා තණ්හාවේ ඉතින් ඒක තමයි අපි තුල නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන්නේ දැන් භාවනාවේදී ඔయిత හාත්පසින් විරුද්ධ පැත්තක් තමයි වැඩෙන්නේ විපස්සනා පැත්තෙන්. විපස්සනාවෙන් මෙන්න මේ කාමච්ඡන්දය කියන්නේ తాවකාලිකව යටපත් කරලා දානවා. විශේෂයෙන්ම විපස්සනා පැත්තේ දැන් දැන් අර මෑනියෝ මීට කලින් කතා කරලා තියෙන හින්දා ඉතින් මතකයි. දැන් අර අනිමිත්ත පැත්තකට එහෙම ආවනේ. නිමිති නොගන්නා තත්වයකට අරමුණකින් තොර පැත්තකට ආවට පස්සේ එතෙන්දී දැන් හිතේ ඇති වෙන නිකන් මොකක්වත් අරමුණක් රස නොවිදෙන ස්වභාවයක්. අරමුණක නිමිති නොගන්නා ස්වභාවයක්. අරමුණක නිමිති නොගන්නකොට නොගන්නා ස්වභාවයේදී කාමච්ඡන්දයක් නැහැ. හ්ම්. ඒතර කාමච්ඡන්දයක් නැත්තම් හිතර විචිත්තත්වයක් නැහැ. ඒතර දැනෙන්නේ ඒකාකාරීත්වයක්. ඒතර තියෙන්නේ තනිකරම නිකන් හුදු නිකන් ඇල්ලතර වගේ ස්වභාවයක්. නිකන් අර ලොකු සානාසි කියන්නේ නිකන් සුදු පාන් කනවා වගේ ස්වභාවයක්. ඒතර අර නැවතත් හැබැයි දැන් ඕකේ තියෙනවා ඕකනේ. ඉතාලම සූක්ෂමව තමයි දැන් ওই පැති තේරුම් ගන්න තියෙන්නේ. ඔය ඔය පැති තේරුම් ගන්නවා කියන්නේ දැන් තේරුම් ගන්න දැන් අපේ හිත ඒකාකාරීව තියෙනවා. ඒකාකාරීව තියෙන ස්වභාවය හිත අකමැති. හිතන්නකෝ මෙහෙම අකමැති නිසා අන්න හිත ඉල්ලනවා දැන් ආ මට මොකක් හරි රසයක් ඕනේ. මට විචිත්‍රත්වයක් ඕනේ. මට මේ මොනවා දෙයක් අලුත් තත්වයක් ඕනේ කියලා ඉල්ලනවා. ඕකට තමයි කියන්නේ භවතණ්හාව කියලා. භවතණ්හාව කියන්නේ දැන් අපි ඉන්න ඒකාකාරී ස්වභාවයෙන් අලුත් තත්වයකට යෑමේ ඌමනාවක්. ඔය භවතණ්හාවට පරිවර්තන කරන්නේ desire to become කියලා. මොකක් හරි අලුත් තත්වයකට පත් වීම සඳහා ඌමනාවක්. දැන් මේ ඉන්න தත්ත්වය ඒකාකාරී අන අලුත් தත්ත්වයක් ඉල්ලනවා යා. ඒ ඒ தත්ත්වය ඔන්න රස විඳින්න ඕනේ. හැබැයි මේ අලුත් தත්ත්වය මොකද්ද தත්ත්වය? ඒ කියන්නේ. ඒකත් හැබැයි ඇතිලා නැතිලා යනවා. ඒක ඇතිලා නැතිලා ගියාට පස්සේ ආයෙ වැටෙන්නේ අර ඒකාකාරීත්වයට. ආයෙත් එතනමයි. ආයෙත් ඒක තමයි වැටෙන්නේ. ඔන්න ආයෙත් මේ පොඩ්ඩක් දුර යනකොට ආයෙත් එකේ ඒකාකාරී ආයෙත් අලුත් தත්ත්වයක් ඉල්ලනවා. ආයෙත් දැන් භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා ආයෙ අලුත් தත්ත්වයක් වශයෙන් ඉතින් හිතන්න දැන් ඔහොම අලුත් தත්ත්වයක් ඉල්ලුවාම අපි ඔන්න රූපයක් දුන්නා කියලා බලන්න රූපයක් බලන්න දෙනවා අනේ චිත්‍රපටියක් බලනවා. ඉතින් ඒකත් හැබැයි පොඩි වෙලාවයි. ඒකත් අවසానයි. අවසන් වුණාට පස්සේ ආයෙත් ඒකාකාරීත්වයට එනවා. ඔය වගේ නිරන්තරයෙන්ම භව තණ්හාවෙන් මෙහෙवला කාම තණ්හාව ක්‍රියාත්මක වෙනවා. භව තණ්හාවෙන් ක්‍රියා ඉල්ලනවා මෙහිම අලුත් එකක් ඕනේ කියලා. හිතේ ඒ වෙලාවේදී තිබුණේ අපි තුමු ඇහැ පිනවීමක් නම් අන්න කාම තණ්හාව ඇහැ හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවේදී තිබුණ සින්දුවක් අහන නම් අන්න කන හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවේදී ආහාරයක් භුක්ති විඳින නම් අන්න දිව හරහා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ස්පර්ශයක් ලබා ගන්න නම් කය හරහා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ අපි නිරන්තරයෙන්ම භව තෘෂ්ණාව මගින් අන්න කාම තණ්හාව දියත් කරනවා. කාම තණ්හාවෙන් තමයි කයේ තියෙන අරමුණු අරගෙන අන්න රස විඳින්න යන්නේ. හැබැයි මේ හැම එකක්ම අනිත්‍යයි. මේ හැම එකක්ම බොහොම පුංචි වෙලාවයි. දැන් තණ්හාවෙන් කියනවා මේකේ හොඳයි මේක මේක රසයි මේක මේ ඉන්න එකට වඩා හොඳයි. හැබැයි අර මොහොත මොහොත තුලම අඳුරගන්න දැන් මොකක් හරි කෑමක රසයක් දැක්කන අන්න රසයට ඇලුන කියන එක ටක් ගාලා එනවයි මොහොතේම. ඒ වචනයක් පිට වුණා දැන් හිතමුකෝ දැන් දැන් මගේ මක්කර චූටි මාන්නයක් තමයි මේ මේ වචනේ හරහා ගියේ කියලා ඒක ටක් ගාලා හිතින් අඳුරගන්න. හැබැයි වචනේ පිට වෙලා එතකොටත්. ඒක තමයි. ඒ කියන්නේ තාම කමන්නේ නැහැ. ඕක හැදේවි. ඒක කියන එච්චර මේ කියන්නේ අපිට චෝදනා කරගන්න දෙයක් නැහැ. يعني ටික ටික අපේ තියෙන ඒ හිතේ ක්‍රියාකාරීත්වය හඳුනගන්න එක තමයි කරන්නේ. දැන් يعني ක්‍රියාකාරීත්වය හඳුනගන්න නම් හිතට අවශ්‍යයි විවේකයක්. ඒ චිත්ත විවේකයේ තමයි ඔය තියෙන්නේ. ඒ චිත්ත විවේකයේ තමයි නිකන් හිතන දූපතක් කියලා හිතන්න. අපි නිරන්තරයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනනේ ඕඝ කියලා අහලා තියෙනවනේ. ඕඝ කියලා කියන්නේ. ඒ නිරන්තරයෙන්ම කෙලෙස් රැලි වල තමයි අපි ඉන්නේ. ඒවෙන් ඒවෙන් මිදිලා දැන් ඔන්න දූපතක් හම්බෙලා තියෙන්නේ. ඒ දූපත හැබැයි ඒකාකාරයි. දූපතේ කෙලෙස් රැලි නැහැ. දූපත හරිය ඒකාකාරයි. හැබැයි මේ ඒකාකාරී දූපතේ ඉන්නකොට ආයෙත් අර රැල්ලක් එනවා. ඉතින් ඒ රැල්ලක් ආවම ඒක රස විඳින්නත් ඉඩ තියෙනවා. හැබැයි ඉතින් තේරුම් ගන්න ඕනේ. අන්න ආයෙත් ගිහිල්ලා අරමුණක් ඇල්ලුවා. ආයෙත් ගිහිල්ලා ඔන්න කෙලෙසේක වැදුනා. ආයෙත් ගිහිල්ලා ඔන්න මේ අරමුණක් ග්‍රහණය කළා. ඒක තේරුම් ගත්තා නම් නැතිනම් හිත නිදහස් කරගන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ජීවිතේ කියන්නේ මේ සමිනස් දැන් දවසම සතිය කියන එකනේ අමුතෙන් දාන්න ඕනේ නැහැ. අර ආයතන හයම කොයි වෙලතර විමසිල්ලෙන් ඉන්නේ. මෙයා කොයි හරි අල්ලනවාද අන්න ගැටුණාද කියන එකත් එක ඉන්නවා. හරි. එතකොට මට සමහර කාලවලට හිතනවා දැන් භාවනාව දැන් සක්මන කරන්න ඕනෙත් නැහැ, පරයන් කරන්න ඕනෙත් නැහැ, සාමාන්‍ය ජීවිතේ ඉන්න ඕනෙත් නැහැ. දැන් ඔක්කොම නිකන් හරි එකක් වෙලා. හරියටම හරි. අනිත් එක දැන් බනහන්නේම කම්මැලි හිතෙන ස්වරූපයකට ඇවිල්ලා සමහර. හරි. කරලන්නේ. මොකක්ද අහන්නේ ඉන්නවා. නෑ ඒක තමයි. ඒ කියන්නේ දැන් අර අර මේ ඒක තමයි අර ડોක්ටර් තින්තින් කියලා අර පරිවර්තනය කරව පොතේ තියෙන ජීවිතේම භාවනාවක් බවට පත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් භාවනාව කියලා හිතාගෙන ඉන්නේ. ඔන්න මේ නිසරණ වනයේට ඇවිල්ලා හරි කොහෙට හරි භාවනා මධ්‍යස්ථානට ගිහිලා පැයක් පැයක් විතර ඔන්න S2 පියාගෙන ඉන්නවා. මොකක් හරි දෙහා බලනවා. ඕකනේ කට්ටිය හිතන්නේ භාවනාව කියලා. ඒක තමයි ඒක තමයි පටන් ගැනීම. ඊට පස්සේ ඔන්න සක්මනක් කියලා තව එකක් කරනවා. ඉතින් අන්තිමට මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. මේවෙන් අපි දිනු කරගන්න සතිය, මේකෙන් අපි දිනු කරගන්න සමාධිය, මේ හිතේ හැදෙන ඒ හැකියාවන් ඔක්කොම මුළු ජීවිතේ පුරා පැතිරෙනවා නම් ආයි අමුතු භාවනාවක් නැහැ. ආයි ජීවිතේම භාවනාව පාටපත් වෙලා. උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යන කම්ම අවදියෙන් ඉන්නේ. සතියෙන් ඉන්නේ. ඒ සතිය මේ යාව ජීව සතියක්. ඒ සතිය ආයි නිකන් કૃතිමව හදන සතියක් නෙමෙයි. දැන් ඉස්සෙල්ලා වගේ අතීතයෙන් හිත මුදවගෙන අනාගතයෙන් හිත මුදවගෙන බලෙන් ක්‍රියාකාරීත්වයක් තුළ තමන් කරන දෙයක් තුළ පිහිටවගත සතියක් නෙමෙයි මේ. මේකයිලා නිකන් ස්වාභාවික සතියක්. එහෙනම් ඔටෝම එනවා. අන්න right. ඒ කියන්නේ මේක තියෙන හුදු දැනුවත් භාවයක් තියෙන්නේ. අන්නේ ඒ දැනුවත් භාවයේ තුල ඉඳගෙන තමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ. එහෙමයි. කියන්නේ මේ මේක පදනම කරගෙන අපි තේරුම් ගන්නවා දැන් කොහොමද හිත වැඩ කරන්නේ. දැන් හිත ගැනම හොඳ අධ්‍යයනයක් දැන් කරන්න තියෙන්නේ. ඊටාම සූක්ෂම මට්ටමකින්. දැන් මේ හිතන්න දැන් අපේ හිතේ රාග ద్వේෂ මෝහ මොකක්වත්ම නැත්තම් ඔය தත්වයෙන් තුල කිසි කලබලයක් නොකර මොකක්වත් ඉල්ලන්නෙත් නැතුව හරිම තෘප්තිමත්ව ඉන්න ඕනේනේ. එහෙමයි. නමුත් ඉන්නේ නැහනේ. එහෙමයි. <laughs> ඉන්නේ නැත්තේ යන්න කෙලස් නිසා. එතකොට ඒ ඉන්නේ නැතුව එයා ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. ඇල්ලුවාම අන්න තේරුම් ගන්නවා මේ ඇල්ලුවේ තණ්හාවකට. මේ ඇල්ලුවේ මාන්නයකට. මේ ඇල්ලුවේ ඔන්න මේ මොකක් හරි ද්වේෂයකට. කියලා අන්න එතන එතන කෙලස් දකින්න ඕනේ දැන්. මේ අපිට මේ කෙලෙස් දැක ගන්න නම් කෙලෙසුන්ගෙන් තොර තැනක් හම්බ වෙන්න ඕනේනේ. නැත්තම් කියන්නේ පිරිසුදු තැනක් නැතුව අපි හැමතිස්සම පිරිසුදු භාවකට සාපේක්ෂව තමයි අපිරිසුදු තත්ත්වය තේරුම් ගන්න. දැන් ඔය හම්බෙලා තියෙන පිරිසුදු තැන. ඒ පිරිසුදු තැන පුළුවන් තරම් ඉන්න. ඒක හැබැයි බෝඩින් මේ ඒකාකාරී. ඒක අනිවාර්යෙන් ඒකාකාරී. කියන්නේ ඒ ඒකාකාරීත්වය අපි හුරු කරන්න ඕනේ. අපි නිරන්තරයෙන් කරලා තියෙන ඒකාකාරීත්වයක් දැනෙනකොටම අපි මොකක් හරි දීලා හිත විකෘති කිරීමක් කරන්නේ. හිතට හිත මොනවා හරි දැන් පොඩ්ඩක් හරි ඒකාකාරී වෙනකොට ඔන්න අපි රූප බලනවා. ඒකාකාරී වෙනකොට ඔන්න සින්දු අහනවා. ඒකාකාරී වෙනකොට ඔන්න ගඳ සුවඳ බලනවා. ඒකාකාරී වෙනකොට ඔන්න රසයක් භුක්ති විඳිනවා. නැත්තම් ස්පර්ශයක් ලබනවා. එහෙමත් නැත්තම් මොනවා හරි හිත හිතා ඉන්නවා. ඕක තමයි කරන්නේ. දැන් අන්න භාවනාවෙන් විපස්සනාවෙන් අමුතුම පැත්තක් පෙන්වන්නේ. බුදුහාඳුර පෙන්වන්නේ දැන් මේ ඔන්න රාග ద్వේෂ මෝහයන්ගෙන් තොර වෙච්ච අරමුණු ග්‍රහණයකින් තොර වෙච්ච බොහොම නිදහස් ස්වභාවයක්. බොහොම ඒකාකාරී ස්වභාවයක්. බොහොම හිතේ හුදු පැවැත්මක් තියෙනවා. අන්න ඒක හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන ඉතින් හිත හුරු කරන්න හුරු කරන්න තමයි අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් තව තව තේරුම් ගන්න යන්නේ. ඉතින් ඔය தත්ත්වය හුරු කරගෙන යන්න කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ තියෙන හැමදාම මේ වගේ සතියෙන් මේ වෙන වෙන දේවල් දකින්න. දකින්න ඕනේ. ඔව්. එච්චරයි. ඔව්. ඒක දැක දැක හිතේ මේ නිදහස ස්වාභාවික දෙයක් බවට පත් වෙන්න ඕනේ. දැන් මේ කැමිල්ලා සමාධියක් හරහා ගිහිල්ලා තමයි අපි මුලදී ගත්තේ. එහෙම. හරිද ආනාපාන සතිය හරහා ගිහිල්ලා මොකක් හරි නැත්තම් ඒකෙන් හදාගත්ත සමාධියෙන් වේදනාවක් හරි මොකක් හරි දෙයක් දිහා බලලා ඔක්කොම ත්‍රිලක්ෂණේ වටහාගෙන සෑහෙන ගමනක් ගිහිලා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් නැත්තම් මේක අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි කියන්නේ හිතේ තියෙච්ච දැඩි ග්‍රහණය දුර වෙන නම් අන්න ඒ වගේ ප්‍රඥාවක් අවදි වෙන්න ඕනේ. ප්‍රඥාව අවදි වුණාට පස්සේ තමයි අතහැරීමක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි මේ තන අහුවෙන්නේ. මේ තනේ හැබැයි අහුණාට පස්සේ මේ තැන බහුලීකృత වෙන්න ඕනේ. මේක නිකන් මේක නිකන් gedara බවටපත් වෙන්න ඕනේ. ඕන ඕන වෙලාවක එතන තමයි ඉන්න ඕනේ දැන්. يعني අපි දුම් මිදුල අතු ගන්නවා. මිදුල අතු ගන්නකොට හිත එතන තියෙනවා. දත් ටික මදිනවා. හිත තියෙනවා එතන. වැසිකිලි කැසිකිලි කරනවා. හිත එතන තියෙනවා. ඊළඟට අපි දුම් ගමනක් බිමනක් යනවා. නිකන් සක්මනක් කරනවා. හිත තියෙන්නේ එතන. දැන් පාදේ නෙමෙයි. හැම හැම වෙලාවෙම අන්න හිත තියෙනවා බොහොම නිදහස් ස්වභාවය. කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. හැබැයි ඒක බලෙන් තියාගන්නත් එපා. ස්වාභාවික වෙන තියෙනවා අන්න හරි. ඊට පස්සේ දැන් ඔන්න යා පුරුද්දට යනවා. මාකරි අරමුණට ගියාට පස්සේ යන්න තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අතහැරලා දානවා. ඉතින් ඕක තව අපි ඉස්සරහට කතා කරමු. කියන්නේ ඕක සෑහෙන්න කියන්නේ අපේ මනසේ තුල වැඩෙන්න ඕනේ. අනිත් එක අපිට මෙන්න මේ කියන්නේ මේ தত্ত্বය ගැන හොඳ වැටහීමක් ඇති වෙන්නත් ඕනේ. සුතමේ ඥානයක් සෑහෙන්න අවශ්‍යයි. නැත්තම් අර හිතේ එන භව තණ්හාවට අහු වෙනවා. භව තණ්හාවෙන් හැමතිස්සෙම කියනවා මේක හරි නෑ මේක හරි ඒකාකාරී මොකක් හරි මොන හරි කරන්න තියනවා ඕනේ අන්න හරි <laughs> මොන හරි කරන්න ඕනා කියලා හිතෙනවා ඉතින් මොන හරි කරනවා කියන්නේ සංස්කරණයක් දැන් බුධාඳුරෝ නිවනට කියන්නේ සබ්බ සංඛාර සමතේ කියලානේ නමුත් සංස්කාරයන් සමනය වීමක් නෑ අපි මොන හරි කරනකොට මොන හරි කරනකොට කියන්නේ සංස්කාරයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ එතකොට අපි දැන් සාමාන්‍යයෙන් භාවනාවකදී සංස්කරණය පුළුවන් තරම් අඩු කර කර අඩු කර එන මාර්ගයක් තමයි තියෙන්නේ එතකොට අපි දැන් අත් දෙක අත් දෙක මෙහෙම තියාගෙන හුස්ම දිහා පවා බලන්නේ ස්වාභාවිකව. නැතු ඌමනාවෙන් හුස්ම ගන්නව නෙමෙයි. කයටම හුස්ම ගන්න දීලා. බලන්න එතකොට කොයි තරම්නම් මේ සංස්කරණ අඩු කළාද තියෙන්නේ. කියන්නේ ඒ සංස්කරණ අඩු කිරීමේ මාර්ගයක් තමයි පෙන්වන්නේ. මුකුත් නොකරන මාර්ගයකට තමයි අන්තිමට වැටෙන්නේ. එහෙනම් යන පාරේ කිසි වැරද්දක් නැහැ. ඒක අර ඒකාකාරීත්වය කියන එක හුරු වෙන්න දෙන්න. ඒක මුලදී ඒ කියන්නේ මුලදී අර කිව්වා වගේ මේක ටිකක් වෙලා ඔහේ ඉන්නකොට හරීම පායන ගතියක් එනවා. හැබැයි එච්චර ඉන්නේ නැතුව ඒ කියන්නේ ඉඳගෙනම ඉන්නේ නැතුව පොඩ්ඩක් ඉඳලා සක්මනකට යනවා. ඒක තමයි. මාරු වෙමි කරන්න. මුලදී මම විනාඩි 20යි පැය භාගෙනුත් නැගිට්ටා. ඒ කියන්නේ දැන් භාවනා කරද්දී හරි කම්මැලි කිසිවක් නැහැ. නිතර මම පැය භාගයක නැගිට්ටා. හැබැයි දැන් ඒක ටිකක් හුරු වෙලා හුරු වෙලා සමහර කාලට පැයක් එකමාරකුත් දැන් ඒක සමනි ඉඳෙනවා. ඒක දැන් ගැටලුවක් නැහැ. අර දැන් මට හිතුණා දැන් මම මාස ගාණක් තිස්සේ මෙතනම මේ විදිහමනේ. ඔව්. දැන් පුළුවන් තරම් හිත ගැනම බලන්නයි තියෙන්නේ. හිත ගැනම අධ්‍යයනයක් කරන්න තියෙන්නේ බොහොම සියුම් අධ්‍යයනයක්. මේ தત્ත්වයේ හිත පවත්වමින් ඇයි මේ හිත තාමත් එක එක අරමුණු වලට දුවන්නේ? දුවන්න දුවන්න දිදීම ඕනේ තේරුම් ගන්න. එහෙම එහෙම. ඔව්. අපි ඉස්සරහට ටිකක් සාකච්ඡා කරගෙන යන්න. හොඳයි. තේරුවන් සන්නයි. හොඳයි මම හිතනවා කාට හරි වෙන මේ අලුතෙන් ආපු කට්ටියට එහෙම මොනවා හරි තියෙනවද මේ මෙහි කරන භාවනාව මේ පොඩියක් කෙටියෙන් යමක් කියන්න පුළුවන් විශේෂයෙන්ම අපේ සතිය දියුණු කිරීමට තමයි මුල් තැන දීලා මේ කටයුතු කරන්නේ සතිපට්ඨානයටයි මුල් තැන දීලා කටයුතු කරන්නේ එහෙනම් පුළුවන් තරම් අලුත් යෝගාවචරයෙන් සතිය දියුණු කරන්න උත්සාහත් වෙන්න ඒකට අපි විවිධාකාර ක්‍රම යොදා ගන්නවා එකක් තමයි සක්මන් භාවනාව එහෙම අනිත් එක තමයි ඉඳගෙන කරන භාවනාව සක්මන් භාවනාව ගැන මම හිතන්නේ කරුණු ටිකක් කියවුණා ඉඳගෙන කරන භාවනාවේදීත් අපේ ප්‍රධාන වශයෙන්ම මේ කයට හිත යොමාගෙන ඉඳලා ඒකෙන් යම් අරමුණක් පතු කර ගන්නවා. ඒ කියන්නේ පිම්බීම හැකිලිම අරමුණ හෝ එහෙම නැත්නම් ආනාපාන සතිය තමයි ප්‍රධාන කර්මස්ථාන දෙකක් වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙන් එකක් තෝරගන්න. පිම්බීම හැකිලිම නම් අහුනේ ඒක හොඳට තේරෙනවා නම් ඒකේම හිත පවත්තන්න. මේ ඊළඟට ආස්වාස ප්‍රස්වාසය ආනාපාන සතිය නම් මූලික කර්මස්ථානයක් වශයෙන් Taman තෝරගෙන තියෙන්නේ ඒක හිත පවත්තන්න. කියන්නේ මේ ආරම්භක යෝගීන්ට හුඟක් වෙලාවට සමහරවිට මේ පොඩ්ඩක් නිින්ද යන්න ඉඩ තියෙනවා. හිත පිට දුවන්න ඉඩ තියෙනවා. ඇඟපත රිදෙන්න ඉඩ තියෙනවා වගේ নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඒක ඉතින් පොඩ්ඩක් ඉවසගෙන යන්න ඕනේ. ටික ටික යවක කරගෙන යනකොට ඉතින් මේ මේ ක්‍රම සහ විදි අහුවෙනවා. එහෙනම් ටිකක් ඉවසීමෙන් උත්සාහයෙන් වීරෙන් කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. මම මේ අද තමයි ආවේ මේ ඉතින් මේ මම ඊට කලින් භාවනා කරා. මම බැලුවේ මේ සිතුවිලි. හරි. සිතුවිලි බලාගෙන යනවා එනවා බලනවා යනවා බලනවා එහෙම එහෙම කරගෙන මගේ හිත හිස්සුණා මගේ මට දැනුණා. හරි. ඊට පස්සේ කරන්න ඕන දේ මම දන්නේ ආයි පොඩ්ඩක් කියලා තිබ්ලා ආයි එන්න පටන් ගත්තා. හරි. ඉතින් දැන් එහෙම බලාගෙන බලාගෙන යනවා. ඉතින් මේ මට දැනෙනවා දැන් නිකන් ඉබේ ඒවා නැති වෙනවා කියලා. හරි. ඒ කියන්නේ මේ අලුත් වැඩියෙන් වෙහෙසෙන දෙයක් නැහැ. එන්නේ දේවල් එහෙම්ම නැතිලා යනවා. නැතිලා යනවා. හරි. ඉතින් එහෙම නැති වෙලා යනවා. ඉතින් තව දුරටත් එතන ඉඳලා කරගෙන යන්න තමයි. හොඳයි. ඊළඟට සක්මනක් කරනවද? සක්මන් කරනවා. ඔව්. දෙකටම කරාද? ඔව්. හරි. හැබැයි දැන් හරියට කෙලස්සෙනවා. හ්ම්. හරියට සිතුවිලි එනවා යවන්න යවන්න එනවා. හරි. හොඳයි හොඳයි. එන තරමට තමයි යන්නෙත්. ඒ කියන්නේ මතුවෙන තරමට තමයි ඉවර වෙන්නෙත්. ඔක. මතුවෙලා නැත්නම් අපි කියන්නේ සමාධියක් කරහා තල්ලු කරගෙන නිකන් යටපත් කරන් තිබුණොත් ඉතින් සදාකාලිකම ඔය තියෙයි. දිගටම තියේවි. නමුත් ඔවා මතුවෙනවා නම් ඒ කියන්නේ මේ කුණු ටික ඉවර වෙනවනේ. නැත්තම් ඔය කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි හිතෙත් තියෙන්නේ. මේක තියෙන ටොන් ගණන් තියෙනවා ඉතින්. දිගට එනවා. පොඩ්ඩක් ඉවසීමෙන් මේ ටික සුද්ධ කරගන්නයි තියෙන්නේ. එන එන ටික හැබැයි එකම එළියට දානවා. හිතේ තියෙන ආකල්පයක් වශයෙන් ආවොත් දැම්ම එළියට. නිකන් එකක්වත් තියාගන්න නැහැ. එකක්වත් මගේ කරගන්න නැහැ. එකක්වත් මම කරගන්න නැහැ. ඒ ආවයි කියලා හිතේ ආතතියක් හදාගන්නෙත් නැහැ. ආවා ආව බව දැනගත්තා අත්හැරලා දැම්මා. ආයි තව එකක් ආවා ආව බව දැනගත්තා අත්හැරලා දැම්මා. මේකට මේකම කරන්න. ඒ කියන්නේ මීට කලින් කායගත සතිය පැත්තෙන් නැත්නම් කායानुපසනාව පැත්තෙන් වේදනානුපසනාව පැත්තෙන් මොන හරි කරාද? කරා. කොච්චර කාලයක් ප්‍රස්ථානි කරා මම. ඔව්. කොච්චර කාලයක් වගේ? චිත්තානුපස්සනාවට ගිහිල්ලා ඉතනින් තමයි මේ. හොඳයි. එතකොට කායानुපසනාවේ මොනවා මොනවා වගේද කරලා තියෙන්නේ? නිකන් කායानुපසනාවෙන් මට මේ ඥානිකුත් පහළ වෙලා තියෙනවා. පේනවා සුච්චන් ඥානය. අහහ. ඉතින් එහෙමත් ටිකක් තියෙනවා ඉතින්. ඔව්. දැන් මේ පැත්ත බලන්නේ ඉතින් මම. හොඳයි. ඔව් මේ පැත්ත නෙමෙයි. ඇත්තටම විපස්සනා පැත්තට හැරුණාම අපිට තියෙන්නේ කෙලෙස් හඳුනා ගනිමින් හිතේ එතන එතන ක්‍රියාත්මක වෙන දේ තේරුම් ගනිමින් යන ගමනක් නේ තියෙන්නේ. එතනදී ප්‍රඥාව අවදි කිරීමක් යන ක්‍රම යන්නේ. එතකොට වේදනන් පසනාව එහෙමත් කළා තියෙනවද? ඔව්. කළා තියෙනවා. කියන්නේ කොච්චර කාලයක් විතර දැන් භාවනා කරන්නේ? අවුරුදු 5ක් 10ක්? ඊටත් වැඩි. ආ හොඳයි. එහෙමනම් චිත්තානුපසනාව පැත්තෙන් යන එක හොඳයි. ඒ කියන්නේ දැන් තේරුම් ගන්න තියෙන දැන් සිතුවිල්ලක් එනවා. ඒකේ ඒකේ නිකන් තේරුම් ගන්න දැන් සිතුවිල්ලක් කියලා අපි නම් කරන්න අවශ්‍යත් නැහැ. ඔන්න මොකද්දෝ જાතිය සිතුවිල්ලක් එනවා. ඒකේ ඇතිවීමක් තියෙනවා, නිකන් පටන් ගැනීමක් තියෙනවා. අපි ඕකට උදව් කළේ නැත්නම් එයාගේ යෑමක් තියෙනවා. අවසාන වීමක් තියෙනවා. ආයෙ ඔන්න තව සිතුවිල්ලක් එනවා. ඒකත් අපිටම ඕන නැති රාග, ద్వේෂ, මෝහ වශයෙන් නම් කරන්න පුළුවන්. නමුත් එච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ. සිතුවිල්ලක් ආවම අපි නිකන් අපේ නෙමෙයි වගේ බලන් ඉන්නවා. අනුන්ගේ හිතක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා. එතකොට ඔන්න ආස්වාසයක් නෙමෙයි. මේ සිතුවිල්ලක් ආවා ඒක ගියා. ඔන්න ආයෙත් ආසිතෙල්ලක් ආවා ඒක ගියා. හිතන්න මේ සිතුවිලි දෙකක් දැන් අපිට ඉස්සෙල්ලා නම් සිතුවිලි ළඟ ළඟ ආවේ. දැන් ওই සිතුවිලි අතර නිකන් පරතරයක් වගේ හැදෙනවා. තේරෙනවද? එකක් හිතුවිල්ලක් ආවා ගියා දැන් හොඳට තේරෙනවා මේ අතර නිකන් පොඩි හිඩස්කම් හිඩස් තේරෙනවා. තව සිතුවිල්ලක් ආවා ගියා දැන් තව හිඩසක් තේරෙනවා. තව සිතුවිල්ලක් ආවා ගියා හිඩසක් තේරෙනවා. එහෙම මෙහෙම වෙන්න දැන් මේ සිතුවිලි තව තව ඈත් වෙන්න ගන්නවා. අන්න හරි. ඒතර ඈත් වෙන්න ඈත් වෙන මේ දෙක අතර නිකන් පරතරේ වැඩි වෙනවනේ. අන්නේ පරතරේ තුර හිත පවත්තන්න. පරතරේ තුල හිත පවත්තන්න පුළුවන් තරම්. සිතුවිලි වලත් යන දිහා බලන්න දැන්. එන දිහා අවශ්‍ය නැහැ. එක්කෙනෙක් ආවා ඔන්න දැන් එයා යනවා. නිකන් බොඳ වෙලා ගියා. බොඳ වෙලා ගියාට පස්සේ ආයෙත් අන්න හිස් ස්වභාවයක් තියෙනවා. හිතුවිලිෙන් තොර ස්වභාවයක් තියෙනවා. ආයතන එකිනෙකා එයා යන දිහා බලනවා යන දිහා බලුව ගමන් ආයෙත් අර හිස් ස්වභාවය තුලට සිතීර වලින් තොර ස්වභාවයට ආයෙත් හිත වැටෙනවා ඔය ඔය தත්ත්වය දිනු කරන්න ඉතින් ඔතන තියෙන විපස්සනා සමාධියක් එහෙමත් ඉතින් ওই தත්ත්වය තුල හිත පවත්තන්න පවත්තන්න හොඳට හිතේ නිස්කලංක බවක් ඇති වෙනවා හිතේ නතර වීමක් වගේ දෙයක් හිත හොඳට නිකන් ඉඩ කඩ තියෙන තැනක් වගේ දැන් ඉස්සෙල්ලා නම් අපේ හිත සංඥා වලින් පිරීලා සිතීර වලින් පිරීලා සම්පූර්ණයෙන්ම නිකන් පිරිච්ච නිකන් ප්‍රයිවට් බස් එක වගේනේ දැන් එහෙම නැහැ දැන් නිකන් කවුරුවත්වත් නැති තැනක් වගේ. බස් එක හිස් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ තමයි හිතටත් වෙන්නේ. හිත දැන් සම්පූර්ණයෙන් හොඳට ඉඩකඩ සහිත තැනක්. හොඳ නිකන් විවේක තැනක්. නතර වෙච්ච තැනක්. ඒ තත්තර ගන්නයි තියෙන්නේ. ඒක දිනු කරගෙන යන්න. හොඳයි. දෙකට කරගෙන ගිහිල්ලා මට කියන්නකෝ ඒ කියන්නේ ඔය தત્ත්වයේ හිත පවත්වන්න පුළුවන් නම් විනාඩි 5ක් විතර හිතන්නකෝ. සිතුවිලි සිතුවිලි දෙකක් අතර පරතරය දැන් විනාඩි 5ක් වෙලා. තේරෙනවද? දෙකක් අතර පරතරය විනාඩි 5ක් වෙලා. ඔන්න ඊළඟට ඔන්න විනාඩි ඔක 10ක් වෙලා. අන්න විනාඩි 20ක් වෙලා. ඔය වගේ ටික ටික ටික ටික මේ පරතරේ වැඩි වෙන්න දෙන්න. වැඩි වෙනකොට ඔතන සමාධියක් හැදෙනවා. එහෙමයි. දෙකට කරගෙන යන්න. හොඳයි. හොඳයි. ඊළඟ සමාධිය. හොඳයි. එහෙනම් අපි අද ධර්ම සාකච්ඡාව මෙතකින් අවසන් කරනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරය සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.